විනේය ලෝකේ අභිජ්ජා දෝමනසං තීති කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේ මේ කෙනෙක් විසින් වැඩි යුතු භාවනා කළ යුතු ධර්ම ගැන කතා කරනකොට හතර ධර්මයකින් නැත්නම් ධර්ම හතර කොටාසකින් තුන්වෙනි එකයි මේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති වශයෙන් අපිට මේ ඉදිරිපත් කරන්න. මේක දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර සාංශය ඉදිරිපත් කරන ඉදිරිපත් කිරීම සම්බන්ධ කරගන්න pāli පාඨයක්. ඉතින් අපි මේ තාකල් ඒ සූත්‍රයේ දිගේ ඉදිරියට එනකොට මුලින්ම කෙනෙකුට බහූපකාර ධර්ම විස්තර කරලා දීලා කෙනෙකුට චප්පුරුෂ සංසේව ප්‍රතිરૂපදේශ වාතේ ලැබෙනවනම් චප්පුරුෂ උපනිශ්‍රේ ලැබෙනවනම් ඒ වාගේම උබ්බේචකත පුඤ්ඤතාත් සම්මා පණිදි කියන මේ කරුණ ලැබෙනවනම් ඒකේ නා ඊට පස්සේ කුමක් වැඩි යුතුද ජීවිතේ මොකේද ගත කරන්න ඕනේ මොනවද ජීවුන පවුන් කරගන්න ඕනේ කියන ප්‍රශ්නය අහනවා කතමේ චත්තාරෝ ධම්මා භාවේ තබ්බා චත්තාරෝ සතිපට්ඨානා කියලා පළවෙනියෙන්ම කායේ කායානුපස්සී විහෙරති ඊට පස්සේ වේදනාසු වේදනානුපස්සී විහෙරති මේ දෙක දැන් තුන්වෙනි වශයෙන් ඉදිරිපත් කරනවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති මුති මේක තමන්ගේ හිත අත හිතේ වෙන පෙරලි තහිතේ වෙන අනිච්චත්වය වෙනස් වෙන ගතිය විස්තර කිරීම සඳහා දොර කවුරු විවුර්ත කරලීම. උචේතෙන්ට එන්න බෑ කෙනෙකුට ඒ වෙනකොටස් වඩා තන වඩාගෙන තියෙන මේ ආතාපි සම්පජානෝ සතිමා ආදි වශයෙන් ಗುಣ සම්භාරයක් ඇතුවයි ඒකේ නම් මෙතෙන්ට එන්නේ. එතකොට මේ ಗುಣ ආතාපි කියන කෙලස් තවන වීර්ය සම්පජානෝ කියන ඒ නුවණ නුවණින් කල්පනා කිරීම සතිය එහෙම නැත්නම් එළඹ සිටි සිහිය ඒ වගේම ලෝකයේහි ඇලීම් ගැටීම් අඩු ගතිය කියන දේවල් ගොඩාක්ම යෝගාවචරයට යෝගාවචර ජීවිතයේ සම්බන්ධ වෙන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන විදිහට රූප ධර්මයක් අසුරු කරමින් මේ තමන්ගේ කය නැත්නම් මේ ගොඩ ඒකට මේ සමූහය මේ කන්ද ඒ හැටියෙම දැක ගන්න උත්සාහ කරනකොට. ඒ නිසා ඒක ජීවිතයේ නැත්නම් භාවනා ජීවිතයේ වටිනා සම්දිස්ථානයක් යෝගාවචරය තමන්ගේම කය ඇසුරු කරගෙන මේ ආතාප වීර්ය කෙලස්තාවන වීර්ය ඊගාවට නුවණින් කල්පනා කිරීම සතිය ආදී ධර්ම ඇති කරගෙන මේ ගමනේදී ඇලීම් ගැටීම් ඇති නොකරගෙන ගත කරන හරිය. ඒක නූනොත් එහෙම නැත්නම් ඒ කායानुපස්සනාවේදී අවශ්‍ය උරු බූටිකම දක්ෂකම නොලැබුණොත් ඒ යෝගාවචරයට ඉදිරියට ගිහිල්ලා ඒ සෑම විඳින වර්තමානයේ ලැබෙන සෑම අරමුණකම තියෙන විඳීම් වේදනා සාංශුද්ධෙන් දැක ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා පළවෙනි කායනුපස්සනාව දේශනා කරලයි සරුවචන් වහන්සේ ඊගාට වේදනානුපස්සනාව දේශනා කරන්නේ. මේ වේදනාව යන තැනට එනකොට වෙනත වේදනාව වේදනාව වශයෙන් දැක ගන්න පුළුවන් නම් මේ කටි වේදනාව, බඩේ වේදනාව නැතුව සුඛ වේදනාව, දුක් වේදනාව වශයෙන් පරමාර්ථ වශයෙන් දැක ගන්න පුළුවන් නම් එතකොට යෝගාවචරයා සෑහෙන දුරට ඒ යෝග ජීවිතයට හුරු වෙලා තමන්ගේ කයේ ඇති වෙන මේ අවස්ථාවේ ඇති වෙන වර්තමානයේ ඇති වෙන වේදනා පිළිබඳ සෑහෙන දියුණුවක් ඇති කර ගන්නවා. ඉතින් ඒක වේදනා කියලා කියන්නේ යෝගාවචරයා නාම ධර්ම දිහාවට අරූප ධර්ම දිහාවට අත්පොත් තියෙන වෙලාව. බහතෝරන වෙලාව. ඒක වුණාට පස්සේ වේදනා පිළිබඳව යම් අත්දැකීමක් ආවට පස්සේ ඉදාවුසෝ බිකෝ චිත්තේ චිත්තානුපස්සේ විහෙරණ. එවත්නි මේ විපස්සේ භික්ෂුව හිතෙහි ඇති වෙන පෙරලි දැක ගන්න අර කෙලස්තවන වීර්ය යුක්තව ඥානීය විහිදුවනවා සතිය වඩනවා ලෝකයේ ඇලීම් ගැටීම් ඇති කරගන්න නැතුව. ඉතින් එතෙන්ට එනකොට යෝගාවචරය කොච්චර දුරට ඒ ධර්මයේ තේරුම් අරගෙන විනය තේරුම් අරගෙන ඉවසීමේ ශක්තිය තේරුම් අරගෙන සතිය ප්‍රඥාව තේරුම් අරගෙන තියනවාද කියනවනම් මේ වෙනකන් යෝගාවචරයා හිතාගෙන හිටියානම් හිතේ රාගය මතුවීම කෙලේශයක් කියලා දැන් මේ යෝගාවචරයා රාගය රාගයේ වශයෙන් දැන ගැනීම කුසලයක් කියන එක තේරුම් ගන්නට ලෑස්ති වෙන්න වෙනවා. ඒ නිසා ඉස්ලාම සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හිතෙහි පෙරලි හිතෙහි වෙනස්කම් ගැන කතා කරනකොට සරාගම් වාචිත්තං සරාගම් වාචිත්තං චපදා තමන්ගේ හිතේ රාගය මතුණයි කියලා ඒක දැන ගැනීම ජීවිතයේ වැඩි යුතු වටිනා වුණ ධර්මයක් විදිහට පෙන්නනවා. ඉතින් ඒක සදාචාරවාදයේත් එක්ක බරපතල ගැටමක් ඇති කරනවා. අපිට බුද්ධ ධර්මය උගන්ලා තියෙන්නේ නැත්නම් අපිට දාම් පාසල් යනකොට පන්සලේ සරාග හිතක් ආවනම් යටපත් කරන්න කියලා. දැන් මෙතන කියනවා සරාග හිතක් ආපු වෙලාවේ සරාග හිත බව දැනගන්න ඒක පිළිබඳව එකවරම කඩා බැනලා විනාශ කරන්න යන්න එපා. ඒක වශයෙන් දැනගන්න මේක ලේසි වැඩක් නෙවෙයි. මෙතනදී තමයි පිම්පව් අතාරින්න වෙන්නේ. මෙතෙන් තමයි සදාචාරයේ පැත්තකට තියන්න වෙන්නේ. තියලා Tamanට සරාග හිතක් රාග සහිත හිත නැත්නම් ආසාව දනවන හිත අභිනත හිත පහළ වෙච්චාම ඒක අභිනත හිතක් බව සරාග හිතක් බව තේරුම් ගන්නවා නම් ඒක ලොකු බුද්ධ ධර්මයේ තේරුම් ගැනීම සර්වචන් වහන්සේට හොඳ ගෝල බාලයක් හැදුනා වෙනවා ඉතින් ඒක නිසා සරාග හිතක් ඇති වුණාට පස්සේ ඒක වීතරාග හිතකින් වෙන් කරලා මට මෙන්න මේ අරමුණ ආවට පස්සේ මට ඒක පිළිබඳ රාගයක් පහළ වුණයි කියලා ලැජ්ජාවක් නැතුව පැකිලීමක් නැතුව ඇති හැටියට වාර්තාකරනද පුළුවන් වෙන්නේ මේ චිත්තානුපස්සනා පිළිබඳ බණ අහලා ඒක විපස්සනාවට ලක් කරලා ඒකට ලෑස්තිලා ගිය කෙනාට විතරයි. අනිත් හැම කෙනාම මේ සරාග හිත ආපුවාම ලැජ්ජාවටපත් වෙනවා. ඒ ලැජ්ජාවටපත් වෙන එකනට සදාචාරයේම මේ තහංචියක් වඩපත් එහාට ය아가න්න බැරි වෙනවා ඉතින් ඒක නිසා බෞද්ධ කෙනෙකුට සම්ප්‍රදාන කූලව බුද්ධහමිනත් කෙනෙකුට සරාග හිතක් ඇති වුණාට පස්සේ නැත්නම් අභිනත හිතක් ඇති වුණාට පස්සේ එහෙම නැත්නම් මනාප හිතක් ඇති වුණාට පස්සේ මට මේ අරමුණ මතුණා මට නැත්නම් සාධ්‍යයක් බාධා වශයෙන් මතුණා හිතවිල්ලක් මතුණා වේදනාවක් මතුණා එතකොට මේ ඉන්න අරමුණ විදේ විසයෙහි සදාගෙත පහළ වෙච්ච කෙනාට වෙන අරුණක් එන්නකොටම තරහයි. ඒක යෝගාවචරය හිතන්නේ භාවනාව කියලා නෑ ඒක මොඩකම. Taman වඩන අරමුණ අපි ගත්තොත් ආනාපානෙ වඩනවා වාඩි වෙලා ඉන්නකොට සක්මන් කරනකොට වම දකුණ වශයෙන් කරනකොට ඒ කරගෙන යන අරමුණට මොකකින් හරි අතුරු බාධාවක් පැමිණිච්ච කම සරාගහිත තියෙන කෙනාට මගේ අරමුණ කැඩුනා මෙයා තමයි කැඩුවේ කියලා බාහිර කඩපු අරමුණට ද්වේෂයත් තමන්ගේ ඉස්රායිල් තියාගත්ත මූල කර්මස්ථාන රාගයත් නැති වීම නිසා හිත ආකුල බවටපත් වෙනවා හිත ආතුර බවටපත් වෙනවා ඒක යෝගාවචර හිත නාමේ සදාචාරය කියනවා ඒක තකතිරු බව ඒක මෝඩකම ඒක ඇති හැටියට නොදැනීම ඒක නිසා මේ සරාග හිත සරාග හිතක් බව තේරුම් ගන්න නම් යෝගාචරය හොඳ නරක දෙක ඉක්මවන්න වෙනවා. හරි වැරදි දෙක ඉක්මවන්න වෙනවා. පිම්පව් දෙක ඉක්මවන්න වෙනවා. සදාචාරය ඉක්මවන්න වෙනවා. ඉතින් මේක බෞද්ධයට හරි අමාරුයි. සයිකොලොජි කරන කෙනෙකුට නම් අත්‍යවශ්‍යම දැනගත යුත්තක්. එහෙම නැත්නම් මානසික විද්‍යාව, එහෙම නැත්නම් අපි මේ වැනි මානසික විද්‍යාවක් නැති ආගම් තියෙනවානේ ලෝකේ. බුදුහමසෝගේ මේවා හිත විග්‍රහ කරලා පෙන්වන්නේ නැති. ඊයත්තන්ට නම් මේක වටිනා දෙයක්. බුදුරජාණන් වහන්සේ කොහොමද කායනුපස්සන උගන්නලා වේදනානුපස්සන උගන්නලා ඒ වැඩෙන හිතට ඊගාව දෙන අභ්‍යාසය තමයි මනාපමනාප දෙකේ මනාපය අබිනතිය රාගය සරාගය පහළ වෙනකොටම ආ දැන් මෙන්න මේක තමයි රාගය මේක තමයි සරාග හිත කියලා කියන්නේ කියලා තේරුම් ගත්ත විතරක් නෙවෙයි ඒක කමඨහන් වார்த்தාවට දාන්න තරම් හිත පෞරුෂත්වයක් වෙනවා. ධර්මයේ අඳුනා ගන්නවා. ඒක හරි අමාරුයි බලාපොරොත්තු වෙන්න සම්ප්‍රදාන කුල බෞද්ධයා. ගොඩ දෙනෙක් ඒක වල වලහනවා. මකනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ මේක තද බල විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ නිසාම මේ සරාග හිත කෙරෙහි පවත්වන කෝල ගති නිසා සරාග හිත කෙරෙහි පවත්වන කෝඩු ගති නිසා අපේ සමාජයේ විසින් අපිට අන්දලා තියෙන මේ ලනුව නිසා අපිට දාලා තියෙන මේ සත්‍ය අභ්‍යත්වයේ කියන සදාචාරය කියන කටවටුන්න නිසා කිසි කෙනෙකුට සරාගේ හිතක් ආපුවාම මට සරාගේ හිතක් ආවයි කියලා වෙච්චි හෝ වෙන හෝ වෙන්න තියෙන එකක්වත් වාර්තා කරගන්න බෑ. ඒ නිසා අපි ලියන හැම කමඨහන් වාර්තාවක්ම කවම කවදාකවත් ඇති හැටි නෙවෙයි. ඒක තෝරලා බේරලා ඒ කරාගේ වයින් කරලා සදෝසේ වයින් කරලා මේ තේරිච්ච බේරිච්ච බොහෝම සොච්චමයි ලියන්නේ ඒක හැම වෙලාවෙම බොරුවට ඉතාම ආසන්නයි. කවදා හෝ සරාවිතක් ඇති වෙච්චලයි සරාවිතක් ඇති උනායි කියලා විශ්වාස කරන්න නම් කර්මස්ථානාචාර්යවරයා කෙරේ, උපාධ්‍යයන් වහන්සේ කෙරේ, ගුරුවරයා කෙරේ මොන්න තරම් අදහන්න ඕනද කියලා හිතන්න. බුදුහාමුදුර කෙරේ කොච්චර අදහන්න ඕනද කියලා අපිකේ ශ්‍රද්ධාව නැහැ. අපිට මේ සරාගීත ආපහාමේ වසංගන්න හිතෙනවා. ඒකල අපි හිතන එක සදාචාරය කියලා. තකතිරුකම කියලා කියලා කියන්න තියෙන්නේ. ඉතින් මේක තමයි විපස්සනාව හඳුන්වා දීවිදි තියෙන බරපතල ප්‍රශ්නේ. ඔකේ ඒක ඒක කඩාගෙන ඒ සම්ප්‍රදාය කඩාගෙන බොහොම විප්ලවී ආකාරයෙන් රැඩිකල් වාදීව සාරිපුත්‍ර සාංශය සඳහන් කරනවා එතන සාකච්ඡ සංසේ සඳහන් කරන බුදුහාමුදුරන්ගේ ශ්‍රීමුක පාඨයක් නේ සරාගං වාචිත්තං සරාගං චිත්තං ච පජානාති ඉතින් කාට හරි මේ භාවනා කරගෙන යනකොට Tamange භාවනාවට බාධා වුණයි කියලා මොනම විදියකින් හෝ යමක් දිහා බලන්ට වෙන්නේ Tamange මූල කර්මස්ථානට රාග කරන මනුස්සයෙක් විතරනේ සමගි මූල කර්මත්තාන රාග කරන නිසා එකෙන් පිට එකක් ආපු ගමන් කන්‍යම් මරණ්‍යම් කියලා විනාශ කරන වනස්සිතවිලි පහල කරනවා. ඒක ඇඟ දැඩි කරනවා. මූල කර්මස්ථානේ දැන් බාධා වුණා. ඒ බාධා වාසිය මූල කර්මස්ථානේ වලට බලන්න පුළුවන් ද කියන අහිංසක ප්‍රයත්නෙට ඉඩක් නැහැ. මේ මේ දැඩිවීම මේ ද්වේෂය මේ නුරුස්නා ගතිය ආවේ මේ මූල කර්මස්ථානයේම උද්දී ඉඳලා හැඳ වෙනකන් තියෙන්න ඕනේ. ඉඳගත්තු වෙලාවේ නැගිටිනකන් තියෙන්න ඕනේ කියලා අපි අර හිතට කවාගත්ත අදහස. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්න බුදුරජාණන්සේ කරන දෙයක් නෙවෙයි. එimhe හිතාන ගියාට කොච්චර දෝ බාධා එනවා. බාධා එනකොට යා ගන්න වචන ටිකෙන් ඉදිරිපත් කරන ස්වභාවයෙන් ඒ කෙරේ දක්වන ආකල්පයෙන් වචන දෙක කියනකොට දන්නවා දැන් මේකට ආශාව මේකට තරහව පහළ වෙනවා. මේක සදෝෂ වෙලා තියෙනවා. සරාග වෙලා තියෙනවා මේක සදෝෂ වෙලා තියෙනවා. ආන්න ඒ දේ අහගෙන ඉන්න එකට හොඳට තේරෙනවා මෙයාට මේ ආතතිය ඇවිල්ලා තින්නේ අසහනය ඇවිල්ලා තින්නේ මේ මතුවෙන අරමුණු කොහෙන් එනවද මොන පදණයෙන් එනවද ඉල්ලලා එන දෙයක්ද අහම්බෙන් එන දෙයක්ද මොකක්වත් නැහැ. එන්නකොටම අපි පැති දෙකට බෙදලා මේක හොඳයි, මේක නරකයි, මේක සරාගයි, මේක සදෝසයි, මේක වීතරාගයි කියලා ඒ අර තෝරන ගතියෙන් තමයි මේ තේරම කුසල් හටගන්නේ. ඒ තේරුමක් බේරුමක් නැතුව සරාගිත සරාගිත වශයෙන් වාර්තා කරනවා නම් ඒ වගේ මේ කියන්නේ පැත්ත වීතරාග කියලායි පොතේ සඳහන් වෙන රාගේ නැති එක. ඒ දෙක දකින්න පුළුවන් නම් යෝගාවචර මේ මොන එකක් ආවත් gadu ganennawak කරප්පන් එන්නවක්වත් ඇලර්ජික් වෙන්නවක්වත් අසාත්මක වෙන්න දෙයක් නෑ මෙන්න මේක ආවා මේක ආවේ නෑ ඉච්චරයි ඒක ඉතින් රහත් වෙන්න ඕනේ දෙන්න ඒක නිසා අපි හිත කොච්චර කුරුවල් වෙලාද තියෙන්නේ අපේ හිත එන්නේ ඉස්සරලම දේවල් දිහා කොච්චර මනිනවද කොච්චර කිරනවද කිරලිවල මේ කොහෙන්දෝ ආපු එක ආපු ගමන් ණයෙක් දැක්කා වගේ පොළගෙක් දැක්කා වගේ භූතෙක් දැක්කා වගේ යකෙක් දැක්කා වගේ දකින්න දේට කඩාන පයින් පැනිල්ලෙන් අපි නිකම්ම ආවේශ වෙනවා ඒකට කියනවා කුප්පිත වෙනවා කියන්නේ කුප්ප ගතිය කියලා කුප්ප කියන්නේ කෙලස් බුදුරජාණන් වහන්සේ කියන අකුප්පාමේ චේතෝ මගේ හිත ආය කුපිත කරන්නේ රාගය ආවට මගේ හිත කුපිත වෙන්නේ මම මේක රාගයක් ආව කියලා එක දාගන්නවා එච්චරයි රාගය ආවේ නැත්නම් විතරාගේ හිතාවයි කියලා එක දාගත්තා එච්චරයි බුදු මේ එන හිත රාගද විතරාගද සරාගද විතරාගද කියලා බලන මිසක් මේ සරාග හිත වැඩි වුණොත් මට ලකුණු වැඩියෙන් හම්බ වෙයි විතරාග හිත හම්බුනොත් මට ලකුණු අඩුවෙන් හම්බුනේ කියලා කතාවක් බුදුහාමුදුරුවෝ ගාව නැහැ ඒ විතරක් නෙවෙයි බුදුචානන්ස කියන උඹ ළඟවත් නෑ උඹල මෝඩ වෙන්න එපා දරුවනේ දැන් කායන වසනා වඩලා තිනවා සත්තනම වේදනාන වසන වඩලා තියෙන සත්තන මේන හිත එහෙම නැත්නම් මේන අරමුණු කෙරෙහි තමන්ගේ දක්වන ප්‍රතික්‍රියාව ප්‍රතිචාරය ඒ විදිහටම වාර්තා කරන්න නම් ඒ කර්මස්ථානාචාර්යවරය පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ගුරුවරයා පිළිබඳ විශ්වාසයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ධර්මයේ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. මේ මතුවෙනදී ඇති හැටිය උත්තරම දේවව තේරුම් ගන්න. එහෙනම් අපි මේක තෝරන්න බේරන්න පෙරන්න යන්නේ නැහැ. ඒ නිසා රහත් වෙනකම්ම කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවේ සුද්ධ කරන දේවල් කියනවා. ඒක නිසා ඒ පරිසම්පදා මාර්ගයේ පොතේ පොතෙන් උපුටලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සමත විදර්ශනා භාවනා මාර්ගෙන් තත් සත්‍යවිසුද්ධියගේ පොත්වල සඳහන් කරලා තියෙනවා. භාවනා කරන කෙනෙකුට නැත්නම් මේ කායानुපස්සන වගේ මුල් අවදී වැඩ කරන කෙනෙකුට භාවනාව වැටෙන භාවනාව නොමග යන එතන භාවන අකුල් හෙලන අවස්ථා හයක් අරිපන්ත ධර්ම කියලා. ඒවල නීවරණ ධර්ම වගේ. පළවෙනියෙන්ම තියෙන්නේ අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ. අපේ හිතේ ඉඳපු ගමන් මේ මූල කර්මස්ථානෙම හැමදාම හිටින්නේ නැහනේ. ඒකට බාධාවල් එනවනේ. මූල කර්මස්ථානෙම භාවනාවේ ගියත් අනේ මට කවදාකවත් නැතුව දැන් අන්න අද කරවුන ඉතිරිපත් වුණා. සතිය ආවා. මට මේ ආලෝක පේනවා, සැහැල්ලු වෙනවා. අරේ මේ කියනකොට ඒ මතුවෙන දේවල් වලට අභිනතියක් ආසාවක් හරි ගියා කියන අදහසක් ආපු ගමන් මේ ඇතුළතින් හටගත්ත භාවනා හරියෑම නිසා ඇතුළතින් හටගත්ත රාගයක් ඇවිල්ලා සමාධිය කඩලා නොමකට පිටත් කරනවා. නමුත් ඒක යෝගාවචරයට තේරෙන්නේ යෝගාවචර හිතන්නේ කලකට පස්සේ ඔන්න අද තමයි භාවනා හරියි කියලා. දැන් අරමුණ පැත්තක දාලා හරියෑම පිළිබඳ අපු සතුටෙන් උත්සාහයටපත් වෙලා භාවනා කඩා ගන්න. ඒකට කියනවා බුදුජාණන් වහන්සේ ඇතුළත නතර වීම කියලා. අපි ගොඩාක් වෙලාවට භාවනා කඩාගන්නේ පිටත ඇදී යාමෙන් මේ සද්ද වේදනා හිතුලට ගැටීම. ඒ විතරක් නෙමෙයි. අරමුණම හරි ගිහිල්ලා සතිය හරි ගිහිල්ලා ඒකට ඇති වෙන උද්දාමයේම බහන කරනවා. එතකොට මේ මෙවට කියනවා ධම්මොද්දච්ච කියලා. ධර්මේ නිසා ඇති වෙන අවිශ්ලිමේ. භවනා හරියෑම නිසා වෙන අවිශ්ලිමේ. ඉතින් යෝගාවචරය දන්නවනම් දැන් නම් ඊට වැඩිය ඉක්මනට හිත ගියා අරමුණට. බොහෝම ඉක්මනට අරමුණක් තැම්පත් වුණා. මට ඒක පිළිබඳව අභිනත හිතක් මනාප හිතක් සතුට හිතක් පහළ වුණා කියලා ඒ ඇති වෙන හිත වෙන කෙනෙක් එකක් වගේ දැක්කලා වාර්තා කරන්න කොච්චර සියුම් නිරීක්ෂණයක් තියෙනවද අපේක්ෂා කරන්න බැරි තරම් ලොකු අභියෝගයක් යෝගාචරයට තියෙනවා ඒක ලේසි නෑ කාටවත් හරියට තමන්ගේ දරුවෙක් හොඳට අධ්‍යාපනය කරලා රැකී රස්සාවක් ලබාගෙන කලකට විවාහ කරගෙන ඒ කටයුතු කරනකොට අම්මටයි තාත්තටයි එන සතුට ජීව සාධාරණ සැපයක් නේ ලෝකේ තියෙන. ඒක කවුරක්වත් නරකයි කියන්නේ ඒ වගේම තමයි භාවනා හරි ගිහිල්ලා දැන් මට අරමුණේ උඟක් කරලා හිත තියාගෙන ඉන්න පුළුවන් මට අරමුණේ විස්තර බලන්න පුළුවන් මට පහසුකම් දැනෙනවා සැප දැනෙනවා අදිෂ්ඨානිත ශක්තියක් වැඩෙනවා චිත්ත ශක්තිය වැඩෙනවා කියලා කියනකොට ඒ යෝගාවචරය ඉතින් එමේටම අභිනතියට හිත ගිහිල්ලා රාගයටපත් වෙලා සමාධිස පරිපන්තෝ සතියක් කඩා ගන්නවා සමාධියක් කඩා ගන්නවා මේක ඕනෑවට වැඩිය අතිධාවනයක් නැත්තම් අතිවේග එස්ටිමේට්ුවක් කරන්න කියලා වෙට අමාරුවක් බව මම මේව කියන එක හරිද මන්ද සමත ගුරුවරයා කවදාවත් කියලා දෙන්නේ නැහැ. විපස්සනා ගුරුවරයා නම් ඩොක්කක් කනලා කියනවා. ඔය නොමග ගිහිල්ලා තියෙන්නේ. ඔය අරමුණ දිගේ අල්ලගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා ඒ යෝගාවචරයට එහෙම ඩොක්ක අනිනකොට අපේ ලොකු ශාන්ති ලීලා තියෙනවා. යෝගාවචරය හිතනවලු මේ ස්වාමීන් වහන්සේට කවදාකවත් මෙහෙම එකක් වෙලා නැහැ. ඊර්ෂියාව තමයි මේ තියෙන්නේ. මට මේ යන පාර යන්න දෙන්න ගහනවා. එහෙම තමයි අපේ හිත අපිව සාධාරණීකරණය කරන්නේ. නමුත් ගුරුරයා ඊට කලින් ගිහිල්ලා දන්නා පුංචි කාලේ ගොඩක් සීනි කෑවොත් දත් සවුත් වෙනවා කියලා. ඒ නිසා සීනි දෙන්නේ අම්මලා දාතලා. ඒ සීනි රස නැති නිසා නෙවෙයි. පොඩි දරුවෝ කැමති සීනි කන්න. නමුත් දත් සවුත් වෙනවා. ඒක නිසා ඒ සරාගහිත ඇති වෙනකොට මේ වචන දෙක තුන හතර පහ වාක්‍ය දෙක තුන හතර පහ එක ආරයට යනකොට තේරෙනවා දැන් කාලා. ඉතින් කිව්වොත් මේ සරාග හිත නිසා අපිට දැන් මූල කර්ම හතරේ මතක නැති වෙලා නේද ඉන්නේ. ඉඳගෙන ඉන්න ඉරියව් මතක නැති වෙලා ඉන්නේ කියලා. ඒක තමයි යෝගාවචරයට කරකොලත ඇරියා වගේ මතක් වෙන්නේ. කවදා හරි හිතනද එහෙම ගුරුවරයෙක්ගේ පෙළඹීමක් මෙහෙවීමක් උපදේශයක් නැතුව තමන්ටම භාවනා කරනකොට මේ භාවනා අරමුණ හරියම නිසා මගේ හිත සරාගමත්‍රමුණපත් වුණා අභිනත පැත්තට ගියා දැන් මේක දිගේ වැඩිපුර ගියොත් මම පාරෙන් පිටපයින් එතකොට තමයි හෙලකට වැටෙන්නේ. ඒ බව දැනගෙන වහාම නැවත පාරට ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඇතුළතින් එනවනම් ඒකට අපිට කියනවා චිත්තානුපස්සනා වින්නේ යෝගාවචරේ. එයා දන්නවා දැන් ඇදිලා යන්නේ නතු වෙලා තියෙන්නේ ආශාවකට භාවනා හරියෑමක් නිසා. මේක එයාම ක්ලච් එක බ්‍රේක් එක පාගලා පාරෙන් එළියට ඇදලා ඉන්න වාහනයක් නතර කරනවා වගේ කරගන්න පුළුවන් නම් ඉතින් බුදුරජාණන්සේ දන්නවා මෙයාට වැඩි කල් භාවනා කරන්න ඕනේ නැහැ. මෙයාට ධර්ම වැටේ. නමුත් යම් කිසි කෙනෙක් මේ සුඛයම බලාපොරොත්තු භාවනා කරනවා නම් එහෙම නැත්නම් මමය ලොකු කරගෙන භාවනා කරනවා නම් මාන්‍ය ලොකු කරන භාවනා කරනවා නම් ආශාව තෘෂ්ණා මුල් කරන භාවනා කරනවා නම් එයා කවදාකවත් හිතෙන්නේ මේ මතුවෙච්ච සරාග හිතේ අරමුණ හරියෑම නිසා මතුවෙච්ච සරාග හිතේ වංචක ධර්මයක් තියෙනවා ෂටගතියක් තියෙනවා මායාවී ගතියක් තියෙනවා කියන මේ භාවනා කරනකොට පැමිණෙන භාවනා හරියෑම නිසායි කියලා හිතමු මේ සරාගහිත සරාගහිත වශයෙන් දැනගන්නවා කියන වචනේ හිතන්න එපා අපේ මේ තේරවාද ශාසනයෙන් පිට මොනම ශාසනයකවත් මොනම ශාස්ත්‍රුන් වහන්සේ නමක්වත් මෙච්චර ලස්සන පිසුදු කියලා දීලා නැහැ ඒක නිසා අපි මේ බුදුහාමුදුරන්ගෙන් හරි එහෙම ටොක්කක් ඛණ්ඩ ගුරුවරයෙක්ගේ හරි ටොක්කක් ඛණ්ඩ කොච්චර පින්තියෙන්ද උනද කියලා හිතන්න. කොච්චර දුෂ්කරතා හරහා ගිහිල්ලාද ඒ සරාගහිත සරාගහිත බව තේරුම් අරගෙන අනින ටොක්ක පවා ඛණ්ඩ පින්තියෙන්ද. ඒ නිසා කර්මස මේ අටුවාචාරින් මහන්සලා සඳහන් කරනවා මෙම අටලව ගන්න යෝගාචරයට හොඳට හිල් වෙන්න ටොක්කක් අනින්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ යෝගාචරය පින්වන්ත කෙනා විශාල ගමනක් ඉදිරියට ගිය කෙනෙක්. එයා එතකොට කාය පිළිබඳව සතිය තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමාතිය. මේ විදීම් පිළිබඳව දන්න. විදීම් වලට නතු වෙන්නේ නැහැ. භාවනා හරි ගිහිල්ලා සුඛ වේදනාව ආවත් එයා දන්නා සරාග හිත සරාග හිත වශයෙන්. එතකොට එයා අඩු ගානේ වාක්‍ය තුන හතරක් ගිහිලා කියනවා. මට දැන් නම් තේරෙනවා මගේ හිත උද්දාමයටපත් වෙලා අති ධාවනයකට නැත්තම් වැඩිපුර Taman ගැන කොනට වැඩි චරිත සාහිතික දීගෙන යන ගතියක් කියලා තේරුම් ගත්තා නම් අපි ජීවත් වෙන ලෝකේ අපිට අම්මල තාත්තා මොනවද කියලා දීලා තියෙන්නේ කියලා හිතෙනවා. අපි ඉස්කෝලේ පන්ති පාඩම් වලට ගිහිල්ලා මොනවද හම්බ කරලා තියෙන්නේ කියලා හිතනවා. හම්බ කරපු හැමදේම ආයට යනවා. මොකද මේ සරාගය වැඩි කරන්නනේ අපි මේ අධ්‍යාපනය ලැබුවේ. මේ සරාගය වැඩි කරන්නේ අපි සල්ලි හම්බ කරේ. මේ සරාගය වැඩි කරන්නේ මේ සමාජ මට්ටම් ඉල්ලුවේ. ඉල්ලන්නේ ඉල්ලන්නේ ඉල්ලන්නේ අපි ප්‍රත්‍යක්ෂයෙන් ප්‍රകൃතියෙන් කොච්චර උඩ ගිහිල්ලාද හයිඩ්‍රජන් රෝම් බැලුවක් වගේ. ජීවුට ගිහිල්ලා උඩදී ඩෝ ගාපුවම කෑලි කොහෙද කියලා හොයන්න බෑ. අද ජනමාධ්‍යම් පුම්බලා ආස්කුරු වගේ උඩට යන චෝස් කාලක ඩෝ ගාන උඩට ගිහිල්ලා ලෝකයා ඔක්කොටම පේනවා හෙළුවෙන් ඉන්නේ කියලා. වැටෙනකොට කෑලි කොහෙද හොයන්න ඉතින් ලැත්තනම තේරුම් ගත්තා නම් මේ භාවනා හරි තමයි. සතිය තමයි. අරමුණට මතුවලා තියෙන බව හැබැයි නමුත් මෙතන මතුවලා තියෙන රාග හිතක් කියලා. ඒ යෝගාවචර තේරුම් ගැනීම සඳහා යෝගාවචරය පිළිබඳ ලොකු විශ්වාසයක් බුදුහාමුදුරන් තියෙනවා. සාරිපුත්‍ර සාන්තර තියෙන හැබැයි යෝගාවචරයට නෑ. යෝගාවචර හිතන මේ වෙලාවේ මට කවුරුහරි උදව් කරන්න ඕනේ. කමට අනුසුද්ධ කරන්න ඕනේ. ඇත්ත එහෙම තමයි. නමුත් සමහරු ඉන්නවා මේක ටක් ගාලා අල්ලනවා. ඊයත්තන් කියන උග්ගචිතඤ්ඤෝ විපංචිතඤ්ඤෝ ආදි වශයෙන් මෙහෙම කියනකොටම තේරෙනවා දැන් ගිහිලා පිටපොට තියෙන්නේ කියලා. එහෙම නැත්නම් පොඩ්ඩක් ඉංගියක් කරනකොට නිකන් ඇහක් ගන්නකොටම තේරුම් ගන්නවා. රයිට් මට ගුරුවරයා මෙන්න මේක තමයි කියන්නේ. සමහරට බයවට කන රත් වෙන්න ගහලා වෛරපර විචින්න ගහලා කොම්බ බිම උලලා මට්ටම් කරනකම් තේරෙන්නේ නැහැ මේ ගුරුවරයාට වයර් මාරු වෙලා ඊර්ෂ්‍යාවෙන් ඒගොල්ලෝ භාවනා කරලා නැතුව මම භාවනා කරනකොට වරද්දන්න හදනවා කියලා ඒ නෙయ్య පුද්ගලයාට උගක් මෙතනදී කල්ැතුව මතක් කරලා කියන්නේ නෝ භාවනා හරියට වැරදි වැරදුනත් වැරදි ඇති හැටි කියමනේ විතරයි කොට එන්න පුළුවන් ඉතින් එතකොට මේ යෝගාවචරය මේ සරාග වෙන්න ඔක්කොම කාරණා තියෙදි අරමුණ හර ගිහිල්ලා බාධාවකුත් නැ ලස්සනට යන වෙලාවේදී ඒක පිටිබඳව රාගය පහළ නොකර මේක මගේ වැඩක් නෙවෙයි හේතු බල ධර්මයක් මේ හේතු බල හමුනෝ කාටත් මේක වෙනවා ඒ නිසා මට පුද්ගලිකව ආඩම්බර වෙන්න දෙයක්වත් මේ දෘෂ්ටියක් ඇති කරන්න ඔක්කත් මාන්නයක් ඇති කරන්න දෙයක්වත් තණ්හා ඇති කරන්න දෙයක් නෙවෙයි කියලා තේරුනොත් පීතරාගේ හිතක් කියලා කියනවා ඒක ඒ විතරාග හිත හිතලා ගන්න පුළුවන් එකක්ද ඉබේ සිද්ධ වෙන එකක්ද කියන එක සම්පූර්ණ මාතෘකාව සම්පූර්ණ විවුර්ත මාතෘකාව රාගේ එනකොටම තමන්ම තේරුම් ගන්න නෑ නෑ මේකෙදි මේන් එහාට යන්න නරකයි මම මූල කර්මස්ථානේ බලන්න ඕන පිටපොට යනවා ඉරියව බලලා ඕනට වැඩිය මං ගැන කුම්බන්න යන්න නරකයි කියලා ඒක සංස්කාරික වෙනවනම් ඉබේම Tamanට එනවනම් ඒ යෝගාවචරයට ඕන ධර්ම ආරක්ෂාව තියෙනවා. නමුත් ටික වේලාවක් කවුරුරි පොඩි තට්ටුවක් කරපුව ගමන් ඉංගියක් දීපු ගමන් තේරෙනවනම් තාම සසංකාරිකයි. හැබැයි ඒත් යෝගාවචරයට ගැළවුමක් තියෙනවා. නැත්තම් ඕක දිගේ තොරන් ගහගෙන ඕක දිගේ ප්‍රපංච කරගෙන ඕක දිගේ කතන්තර ගොත කොට ඕකම දවල්ට කාපු හරකා රැට වමාරා කන්නාසි ඕකම කතා කරලා එහෙට හම්බ වෙන්නේ නැති ඉච්චාම ඉච්චී මැරෙන්නා. ඊයේ නම් ස්වාමීන් වහන්සේ මට මෙහෙම වුණා. ඇයි අද මේක නාවේ? මට රෑ එකට දෙකට පණිවිඩය වෙනවා. හදිස්සියෙම මෙන්න මෙහෙමයි ස්වාමීන් ඊයේ නම් හර ගියා අද හර ගියේ නෑ මට පොඩ් පැයක් දෙකක් ඇතුළත ඉක්මනට උත්තරයක් දෙන්න මේ බබා හම්බෙන්න කිට්ටු වෙලා. ඒ තරම් අර එක දවසක් අරගිය එක අනවශ්‍ය විදියට සරාගිව හිතපුවාම කිව්වොත් වෙන හෙට උදේ වෙනකොට ඉන්නකො පොඩ්ඩක් අටම තටම බබ හම්බ වෙනවා හම්බී කිව්වොත් තරහ වෙනවා බෑ බෑ බෑ මේ දැම්මම ඇවිල්ලා වින්නපු කම කරන්න මට මේක ආදලා දෙයි කියලා. ඒ කියන්නේ අර පළවෙනි මට්ටම් දෙක යාට තේරෙනවා කායනපසනාව තේරෙනවා. වේදනානපසනාව තේරෙනවා චිත්තානපසනාව මට්ටමේදී ඒ ඉවසන ගතිය නැහැ. හැබැයි මේ කතා කරන්නේ දක්ෂ යෝගාවචරයක් ගැන. ඒක ගැන සැක හිතන්න එපා මේ සාමාන්‍ය ලෝකයා ගැනවත් මේ කාමයට ඇදෙන කට්ටිය නෙමෙයි මේ කතා කරන්නේ. ඒ යෝගාවචරයටත් හිල් වෙන්න ඩොක්කක් අනින්න මේ වෙලාවක් එනවා. උත්තර ගන්න රත් වෙන දෙකක් අහන්න වෙලාවක් එනවා. ඒ සමහරලාට වරදොල තේරුම් ගන්නත් ඉතින් මම නම් දකලා තියෙන්නේ වරදොල තේරුම් ගන්නව අඩුයි වගේ. කන රත් වෙන ගහන්න ගහන්න ආශ්‍රය කරනවා. ප්‍රශ්නේ එනවා අඩුයි. ගහන්නයි තියෙන්නේ මට්ටම් වෙන්න ගහන්න. ඒකට තියෙන හොඳම භාවනා ක්‍රමය තමයි සෙන් බුද්ධාව. ඒ සෙන් බුද්ධ ආගමේ යම් හේයකින් එහෙම ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා ප්‍රකාශයක් කරපු ගමන් කම්බුලට ගහන්නේ තරු විසි වෙන්න. ගහනකොටම තමයි තේරෙන්නේ අඩේ මම මේ කවුරුත් එක්කද මේ කතා කරන්නේ මොකද්ද මේ උනේ කියලා. ඒ ගුරුවරු ඒ ශිෂ්‍යයාට පාඩම දෙන්නේ මේ සම්ප්‍රදාන කුල ආශිර්වාද කරලා පිරිත් නූල් ගැට ගහලා නෙමෙයි කන රත් වෙන්න දෙයක් ගහලා තමයි ඒ භාවනා ක්‍රමෙ තිබිලා තියෙන්නේ. ඉතින් මට හරි ආසාවක් තිබ්බා. ඒ කියන්නේ මුල් කාලේ මම මේ බුද්ධ ආගමට ඉපදිච්ච එකෙක් නෙවෙයි. විද්‍යාවල් අනම්මන පිස්සු කෙලකල හිටපු මිනිස්සෙක්. ඔච්ච ඉස්ලාම කියවේ සෙන් බුද්ධ ආගම පොත් ටික. පුස්තකාලේ අලුතෙන් ආපු පොත් කියලා මේක කියවනකොට මට තේරුණා මේ අපි යන වටවලල්ලේ කතාවක් මේකේ නෑ මේකේ තියෙන කෙලින්ම විප්ලවීය වැඩසටහනක් මේකේ තියෙන කෙලින්ම රැඩිකල් වාදී වැඩසටහනක් ඉතින් මේක කිව්වට පස්සේ මම ගුරුවරු කීප දෙනෙක් ඇසුරු කරා. ඒ හැම ගුරුවරයෙක්ම නිකන් සාන්ත, දාන්ත, තීන්ත කුඩෝ බණ කියනවා මට මට මිලෝ හටනක් තේරෙන්නේ. මට ආසාවක් තිබුණා. කවදද මට සෙන් ගුරුවරගේ කම්බුල් පාරක් කන්න පුළුවන් වෙන්නේ කියලා. අත් දිගහැරලා ගහන්න පුළුවන් විශ්වසනීය ගුරුවරු කොහෙද ඉන්නේ කියලා. ඇත්තට මේ ඒ ආසාව ඉස්තුනේ නෑ ඥානාරාම ස්වාමීන් වහන්සේ. ඥානාරාම ස්වාමීන් කියන්නේ පාපු අත ගාලා. සාන්තව. බුරුමේ ගියාට පස්සේ ගුරුම ස්වාමීන් වහන්සේ මුකුත් නැහැ දෙන්න ගත්තාම තට්ටපට්ට තට්ටපට්ට ගහලා එහාට මෙහාට ගහනකොට තේරෙනවා මේ උන්වහන්සේ කොච්චර විශ්වාසයක් තියෙනවද කියලා. එම ශිෂ්‍යයෙකුට එහෙම ගහලා හදන්න ගන්නෙත් නැහැ. සාමාන්‍ය ශිෂ්‍යෙක් ගන්නෙත් නැහැ පන්තියට. ගන්න හොඳට කාගෙන ඉන්න කෙනෙක්. එතකොට දන්නවා මෙයාට දැන් සතිය තියෙනවා. කායනුපසනාවක් තියෙනවා. වේදනානුපසනාවක් තියෙනවා. හැබැයි මොකද චිත්තානුපසනාව හදන්න ඕන කියලා ගත්තොත් වේවලා තේ තියාගෙන තමයි පටන් අරගන්නේ. දෙක තුන ගහනකොට මම යන්න හදනකොට මම කිව්වා බුද්ධ සීල ස්වාමීන් වහන්සේට මම යන්න හදනවා පුරුමේ. අඬන්න ලැහැතිනම් ඵලයන්. මමත් කරලා තියෙනක දවස් 10ක් මැලේසියා වල කිසිම දෙයක් අනුකම්පාවක් නැහැ. කෙටිම්ම කැත්ත ගත්ත කැපුවා. ඉතින් එහෙම දෙකක් තුනක් වදිනකොට මට හිතුණා සද්ධාර්මයේ කොච්චර සජීවීද මේ ධර්ම කියලා දෙනකොට ඒ ස්වාමීන් වහන්සේ කොච්චර විශ්වාසයකින්ද මේවා කියලා දෙන්නේ කියන එක තේරෙනවා. අපි වචනේ වරද්දපු ගමන් ව්‍යාකරණේ වරද්දපු ගමන් අපි මේව පිළිබඳ අති අධිතක්ෂිරවල ගිය ගමන් හරියටම කපනවා. ගානට තියලා මෙතනින් යහට ඕනේ මේක හරිය මෙතනින් යහට ඕනේ කියලා. එතකොට තේරෙනවා මේ ශාන්සල කොච්චර භාවිත මනසක් ඇති කෙනෙක්ද. අර කියන වචන දෙකෙන් අර ඉදිරිපත් කරන තොරතුරු වලින් දන්නවා මෙතෙන්ට නිකන් හරි මෙතනින් එහාට වැරදි. ඉතින් අපි හරියට තේරුම් ගන්නකොට මෙතෙන්දි ගහන්නේ මෙතෙන්ට එනකන් හරි මෙතනින් එහාට වැරදි. එක දවසක් මම ඊට ඉස්සෙල්ලා ඇත්තටම යන්න ඉස්සෙල්ලා ලොකු සංසය හම්බෙලා ඔය ආනාපාන සති දෙවෙනි කොටස ලියලා ඉවරෙච්ච ගමන් තමයි මම බුරුමි ගියේ. ඉතින් ඒ පොත කියවන වෙලාවේ මහසිසාරෝ ස්වාමීන් වහන්සේ හදපු ඥාන්සෙන් එහෙම නැත්නම් භාවනා කරනකොට ලැබෙන උපදෙස් මුළු ලෝකෙම තොරතුරු එකතු කරලා ඒ ශාන්සේ ගුරුවරුන්ට අත්පොතක් තිබුණා. මේ අත්පොත හංගලා තියාන හිටියේ මහසි ක්‍රමේ දේව රහස් වගේ. නැත්නම් අයවැය රහස් වගේ. ඔබට කොහොම හරි ලංකාවෙන් ගිහින් කෙනෙක් උස්සලා මෙහෙ ගෙනල්ලා ඔටෝස්ටැට් කරලා නැත්නම් ඒ දවස්වල ටයිප් කරලා සිංහලට දාලා කීප නමක් ගුරුවරවතේ තිබ්බා. ඊට පස්සේ ලොකු ශාංශ මට පොතක් පෙන්නලා කිව්වා. මේක කියව ගන්න. ඒකට ආනාපාන සතිය පොතට මෙන්න මේකෙන් ගන්න කියලා උද්දෘත. ඉතින් ගන්නකොට මම දැක්කා මේ මේ ඥාන වල මේ මේ ආලෝක පහල වෙනවා. මේ මේ ඥාන වලට මේ මේම වෙනවා. එන තොරතුරු. නිකන් බුරුක් වගේ බොම්බයි මුටයි වගේ. පැණි බේරෙනවා. කියව කිව ඉඳලා මමත් කියලා දවසක භාවනා කරනකොට හරි අමාරුයි ඉන්නත් අමාරුයි හරිම සැරයි භාෂාව තේරෙන්නේ නැහැ කොහොම හරි දවසක මට හොඳට ඒ භාවනා හරි ගිහිල්ලා දැන් ඉතින් ආලෝක පිනිලා උඩ පාවෙලා ඉතින් මම හොඳ ෂෝක් වාර්තාවක් කරන්න ගිහිල්ලා කියුවා මම හොඳට බලන් හිටියා පරිවර්තකයා කියවනවාද කියලා මොකද මට පොඩ්ඩක් බුරුම පුළුවන් කියනකොට සයිඩගේ මූණ බලන්න වෙපයි කියලා. ඉතින් මම දැක්ක දන්නකොට නිකන් වැස්සාන්තකාරය වගේ ටිකක් මූණ ටිකක් වැයිබර වෙන ගතියක් දැක්කම මට හිතා ගන්න බෑ. එහෙන රිපෝට් එකක් දුන්නා මට. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා. ඊට පස්සේ මේ පරිවර්තකයා මට කිව්වා ඔබ එරිලා ඉන්නේ කියලා කියනවා කියලා. ඔබ එරිලා ඉන්නේ කියලා කියනවා කියලා. මම මුණදිය වැලව බහනකොට එරිලා තමයි මුණ ඒ වගේ හදාගෙන කිව්වේ. ඊට පස්සේ කිව්වා මේ Tamand මේ කරගෙන යන භාවනාවට ආසාව පහළ වෙලා සරාගහිතක් පහළ වෙලා මූල කර්මස්ථානේ අමතක වෙලා තියෙන්නේ මේ Taman ගැන ලොකු වර්ණාවක් මේ කරන්නේ. මේකට බුදුහාමර කියන ඇතුළත නතර වෙනවා කියලා පරිසම් වෙන්නේ කිව්වා. ඉතින් මම මෙතෙක්කල් දීපු හොඳම භාවනා වார்த்தාව හැබැයි කිව්වා you are bogged down. බේරිලා. ඇවිල්ලා බලනකොට වේදනා සංයුත්තේ පළවෙනිම සූත්‍රය. පුත්‍රජනanse සඳහන් කරලා තියෙනවා. භාවනා කරනකොට ඇතුළත නතර වීම කියලා එකක් තියෙනවා. පිටත විසිරී යෑම කියලා එකක් තියෙනවා. පිටත විසිරී යෑම කියලා කියන්නේ ශබ්ද වේදනා හිතිලට එන ද්වේෂය. ඇතුළත එරෙනවයි කියලා කියන්නේ භාවනා හරි ගියාට පස්සේ මූල කර්මස්ථානයත් අමතක කරගෙන දැකපු ආලෝක දිහා බල බල ඉන්නවා. අර දැකින සහැල්ලු ගති දිහා බල බල ඉන්නවා. කයට දැනෙන පහසු ගැන බල බල ඉන්නවා. මේ කොහෙන් පටන් ගත්තද කොහෙද ගියේ කියලා අතපත නැති වෙනවා. කරකොල අතෑරියා වගේ. අන්න ඒක අඳුනගන්න ගුරුවරයෙක් උදව් කරනවා. නමුත් කවදාද හිතන්න Tamanට පුළුවන් වුණා නම් ඒ මිනිස්සයා දවසක වචනයක් කතා කරනකොට කාට හරි කතා කරන්න කොච්චර පරිස්සමෙන්ද මේ අන්ධහර පාණ්ඩයක් නැහැ කියා පාණ්ඩයක් නැහැ දන්නවා මේ ලෝකේ ඉන්න මිනිස්සු අහනකොට ඒ මිනිසුන්ට තේරෙනවා මේ අපි කියාගෙන යන එක මේ අන්ධහැරයක්ද කියාපෑමක්ද නැත්නම් කිය යුතු පණිවිඩය මොකද්ද කොච්චරක් ආලවට්ටක්ද කියලා කොච්චර අතිශෝක්තිද කියලා. අපේ පණිවිඩවල අපේ වචනවල අතිශෝක්ති අයින් කරාට පස්සේ ගණ්ඩම දෙයක්. අපිට තේරෙන්නේ නැහැ මේ දෙන්න හදන පණිවිඩය මොකද්ද කියලා. තමන් ආලවට්ටම් දාන. ඒවට අපි සාහිත්‍ය සම්මාන දෙනවා. Nobel prizes දෙනවා. මැග්සීසේ සම්මාන දෙනවා මේ ආලවට්ටම්. ඒ කොහෙද යන්නේ? රට කොහෙද යන්නේ? මිනිස්සයා කොහෙද යන්නේ? රචනය කොහෙද යන්නේ? සංනිවේදනය කොහෙද යන්නේ? ඔක්කොම එකතුලා අර මනුස්සයා පුම්බනවා ඌත් කාලා අනික් මිනිස්සුත් පුම්බනවා ඉතින් මේ මනුස්සයත් ඉවරයි ඔක්කොම ඉවරයි අහස් පුරපත්තු කරා වගේ උඩ ගිල ඩෝ ගානක තමයි වෙන්නේ කිසිම තෙතක් කිසිම අනුකම්පාවක් ලෝකයෙන් බලාපොරොත්තු වෙන්න එපා ලෝකයට කිසිසේත්ම මේ ගැන හැඟීමක් නැහැ ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේති න අපසාදේති පුත්‍රජානන් වහන්සේට විතර තව කෙනෙක් ඔසවා තබන්න පුළුවන් එක වචනේ ඔසවා තබන්න තරම් පුළුවන් ශ්‍රේෂ්ඨ උත්මෙක් ලෝකේ නැහැ නමුත් උන්වහන්සේගේ ගුණ කඳත් එක්ක බලනකොට ඕනම කෙනෙක් පහත්ල සලකන්න පුළුවන් ගතියකුත් උන්වහන්සේට තියෙනවා. කවදාකවත් බුදුරජාන් වහන්සේ කෙනෙකුගේ ඇති ගුණය ඇති හැටියෙන් කියන මිසක් අපුඹල වෙන්නට යන්නේ නැහැ අව탁සේරු කරන්නේ නැහැ ඒ නිසා වචනවල විශේෂණ පද තාම ප්‍රවේශයෙන් පාවිච්චි කරා ඉතින් මේ දිනෙදා කෙලවැක් කරන කතා කර කර ඕන නැති දේවල් කතා කර කර හැමදේම පුඹල කතා කරන ගියාම Tamanට සරාග හිත නිතරම කරදර කරනවා ඒක නිසා මේ වේදනාවල් විශේෂයි විඳී විශේෂයි උනට වැඩි එළඹ පෙළඹ වාසය කරන එක අනිවාර්යම කාමසුකලිකාන් විදිහට වැඩනවා. යාට රාග හිත වැඩි. අද මේ තියෙන ආර්ථික ක්‍රමයේ දේශපාලන ක්‍රමයේ අපි යන්න හදන මේ යටිතල පහසුකම් සහ මේ sannivedana ක්‍රම හරහා අනිවාර්යම අපි ගිහිලා තියෙන කාමසුකලිකාන් යෝගය. අනිවාර්යම අංශභාගය. අනිවාර්යම එකතන කරගෙන බල්ලෙක් වගේ වලිග වැටේ කරගෙන. මේ මනුස්සට කිව්වොත් උඹ ඉන්නේ කාමසුකල්ලි කාමියෝක උඹ ඉන්නේ ආති පරිභෝගිකත්තේ පිරිමැහිල කරපන් කියලා කාටවත් ඒගොල්ලෝ හිතන මේ ඊර්ෂ්‍යාව උන්ට නැති නිසා අපි කියන එකට ඊර්ෂ්‍යා කරනවා ඉතින් ඒ මිනිසෙකුට රාග හිතක් පහරුණාම සරාග හිත යාට තේරෙන්නේ නැහැ එයා හිතන එක යුතුයකම කියලා මම මේ දරුවන් කෙරේ වස්තු කෙරේ කර යුතුකම් කියලා. නමුත් භාවනාවේදී හරියට මැද දැනගෙන සරාගහිත සරාගහිත විතරාගහිත විතරාගහිත කියලා තේරුම් ගන්නවා කියලා කියන්නේ බුදුහාමුදුරෝ මන්දියා බලන්නේ කොහොමද? ඒ විදිහට මට පුළුවන් ද මන්දියා බලන්න. ආර්යයන් වහන්සේ නමක් සාරිපුත්‍ර සාංශේ මන්දියා බලනකොට කොහොමද? ඒ වගේ මට පුළුවන් ද මන්දියා බලන්න. එහෙමනම් මාත් සාරිපුත්‍ර හාමුදුරුවෝ වගේ තමයි. එහෙනම් මාත් බුදුහාමුදුරුවෝ වගේ තමයි. අපිට නෑ නෑ උන්දලාට විතරයි මයි දිහා බලන්න පුළුවන් අපි නම් කෙලෙස් අපි නම් ඉතින් ඔය මේ වැරද්ද ගත්තර කමක් නෑ කියලා. නමුත් මේ චිත්තානුපස්සනාවට යනවනම් ඒ කිනා පාවිච්චි කරන වචන ඒක න ඉදිරිපත් කරන හැටි යොදන විශේෂණ පද හැම එකක්ම හැදෙනවා. ඒ නිසා පණ්ඩිතාරාමේ ඉන්නකොට අවුරුදු දෙක තුන වචන හදනවා ඉදිරිපත් කිරීම හදනවා ව්‍යාකරණය හදනවා හැසිරීම හදනවා මගේ හැසිරීම නම් හදන්න බැරි වුණා පඬිස්සාතර මම තාමත් ඔලොමල ගතිය තමයි තියෙන්නේ හැබැයි කියන දේ මෙන්න මේ විදිහට කියපන් කියන එක තමයි මුළු ලෝකෙ මම දැකලා නැහැ එච්චර කෙනෙක් හරියට වචන ප්‍රවේශමෙන් පාවිච්චි කරන්නේ ඒ නිසා මේ සරාග හිත කෙලින්ම අත්ති කිලමතාන යෝගයට සම්බන්ධයි අපි ගත කරන කාම ජීවිතය අපි මොනම විදිහකින් අනුමත කරනවා නම් අපිට සරාගහිත පහළ වෙච්චාම සරාගහිත කියලා අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. ඒ වගේ මේ වෙනුවට විතරාගයක් කියලා වෙන පැත්තක් තියෙනවා කියලා අපිට අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා අපිට වේලාවක සිද්ධ වෙනවා මයි දිහාම මට බලන්න බුදුහාමුදුරු මන් දිහා බලන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මගේ දිහා බැලුවොත් කොහොමද පේන්නේ කියන කතාව කමඨාන් වාර්තාවේ ඉදිරිපත් වෙනවා. උදම්මනට දෙයක්වත් නෑ අපිට. මොකද හේතුඵල ධර්මයක් වැඩ කරන්නේ. පටිච්ච සමුප්පන්න ධර්මයක හරියයි කියලා උදම්මනට හෝ වැරදුණයි කියලා පශ්චාත්තාප වෙන දෙයක් නෑ. යෝගාවචර චිත්තානුපස්සනාව දන්නවා. දන්නේ කියලා මරන්න වටින්නේ නෑ. දන්නේ කියලා ඉසකසා දාන්න වටින්නේ නෑ. මොකද අපි පටන් ගන්න තැනේදී අපිට කායනුපස්සනාවක් තිබුණේ නෑ. වේදනානුපස්සනාවක් තිබුණෙත් නෑ. කයි වෙලාවක හරි කායනුපස්සනාව වේදනානුපස්සනාව හරි ගියා නම් මේ චිත්තානුපස්සනා කොටසට යනකොට මම මේ කතා කරන දේ රාගයට නතු වෙලාද තියෙන්නේ, ද්වේෂයට මත් වෙලාද තියෙන්නේ කියන එක නිතරම අවදියක් තියෙනවා. ඒක නිසා යම් තැනක සරාග හිත පහළ වෙනම නම් ඒ හිතේ හැබැයි පොඩි ලාභයක් තියෙනවා. අඳුන ගන්නවා. මොකද සරාග හිත තියෙනකොට සදෝස හිත පලාතක නැහැ. සරාග හිතට සදෝස හිතත් එක්ක ඉන්න බෑ. එක එක ගුහාවක සිංහෝ දෙන්නෙක් ඉන්නේ එකයි ඉන්නේ. නිසා දැන් Tamanට සරාගිතක් ආවනම් තේනවා දැන් මට ද්වේෂයක් නැහැ. ආයි මට මෛත්‍රී කරන්න ඕන කමක් නැහැ. දැන් සරාගේ තියෙන නිසා සරාගේ පැමිණෙනකොට සරාගේ වශයෙන් හඳුනා ගන්නකොට සෙල්ලක්කාරකමකුත් තියෙනවා. දැන් මට ද්වේෂය නැහැ කියලා. ඒ වගේම යම් වෙලාවක අපිට රාගයෙන්මත් වෙලා රාග රාග රක්ත වෙච්ච වෙලාවක අපිට ඒකට ද්වේෂයක් දාගන්න පුළුවන් නම් එතෙන්දී රාගය නැති වෙනවා. නොකරන්න ගිහිල්ලා අතපය කපා ගන්න එපා. පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ රාගයක් ඇති වෙලාවේ පොඩ්ඩක් ද්වේෂය පොඩ්ඩක් දාලා බලන්න නිකන් මාළුවට බත් කනකොට ලුණු මිරිස් ටිකක් දාගන්න. ලුණු දෙහි පොඩ්ඩක් දාගත්තට පස්සේ පදමේ ඉන්නේ. ඒකම ද්වේෂයක් ආපු වෙලාවට පොඩ්ඩක් සරාගයට පොඩ්ඩක් දාලා බලන්න. සමහරවිට ලුණු දෙහි ගෑවුනා වගේ ටික පොඩ්ඩක් අප්සෙට් වෙන වෙලාවකුත් එනවා. හැබැයි මේ අත්තර කියලා තියෙනවා නම් යාට කායනපසන වැටහිලා නැහැ තාම. වේදනාපසන වැටහිලා නැහැ. නිසා මෙතෙන් ගියාට පස්සේ රාගේ ద్వේෂෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්, පාලනය කරන්න පුළුවන්. ద్వේෂේ රාගෙන් පාලනය කරන්න පුළුවන්. ඒකට තමයි මේ මේ හිතත් එක්ක මේ ආර්ය පරිශ්‍රණය කර කර බලන්න පුළුවන්. කොයි වෙලාවක හරි මනාප හොඳ සුවයලවන අදහසක් ආවම ඔය ද්වේෂ පොඩ්ඩක් දාලා බලන්න මොකද වෙන්නේ කියලා. හොඳටම ද්වේෂය ඇවිල්ලා මේ මනසට මම මරන්න ඕනේ, කන්න ඕනේ කියලා තද කරන වෙලාවේ රාගේ පොඩ්ඩක් දාපු ගමන් මේක මෙලෙක් කළා යනවා. මේ දෙන්න ඉන්නකම් රාග ද්වේෂමෝ ඉන්නකම් කවදාවත් නිින්ද යන්නේ මේ දෙන නැති වෙච්ච ගමන් බබාදොත් ඒකේන දවසේ තමයි හරිම ජොලි වැඩි දැන් භාවනා කරලා භාවනා කරලා කොයි වෙලාවක හරි රාගහිත ද්වේෂිත පොඩ්ඩක් ඇල්මරා ගත්තොත් පොඩ්ඩක් හේම කරගත්තොත් සක්මණේදී තිතිබල වෙනවා. සක්මණේදී තිතිමත් වෙනවා. එහෙම පැද්දෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ? ඔයන්න බෑ අන්ද අන්දමන්ද වෙන්න පටන් ගන්නවා. පර්යංකේදී තිතිමත් වෙනවා. ඉතින් අර ඊලන්දාරය කියලා භාවනා කරනකොට මේ භාවනා කරනකොට වැක්කිරන මූඩ් එකේ ඉන්නේ ආරාමිකාරියට කන් ලැබුණා. ඔබ මේ ඉඳගෙන පුදිය ගන්න ඉගෙන ගන්න කොහෙන්ද කියලා. ඉඳගත්ත ගමන් බබා දොයි. අපිට සාමාන්‍ය ඉඳගෙන බුදියන්න බෑනේ. අපිට හිත ගන්න ඉඳ ගන්න කොටයක් තියෙනවා. දැන් භාවනා කරන කරන්නේ ඉඳගෙන බුදියන ක්‍රමය දන්නවා. ඒ මොකද භාවනා කරන නිසා වර එක මේ රාගය සහ ద్వේෂය පොඩ්ඩක් ඔලෝපාත් කරන. එතකොට සමෝහිත ඉන්න පටන් ගන්නවා. එයත් ඉන්නේ නොකිය නෙවෙයි. එයත් ඉන්නේ පිළිවෙලට ඉන්නේ. ඒක නිසා කවදා හෝ දැන් මම රාගජනකයක් කියලා හිතුවා. එතකොට මම දන්නවා මට ගොඩාක් වෙලාවට ඉන්නේ ආශාව, බැඳීම, වැඩි කිරීම, පටව ගැනීම අදහස්. ආයක දැනගෙන මම කවදා හරි භාවනා කරගෙන යනකොට අපිට ඒක අඩු වුණා නම් තේරෙනවා දැන් නුරුස්නා ගතිය එනවා. කේන්ත යන ගතිය එනවා. දැන් මේ දෙකම අල්ලලා මේ දෙකම හොඳට අරමුණේ රූප කර්මස්ථානයේ හිත සමර කිරීමෙන් හරි කිය ගමන් නිදිමත වෙනවා. මේ සමෝහ හිතේ නැත්නම් මෝහ සහිත හිතේ ස්වභාවය තමයි ඒක ඉන්න පොඩ්ඩකට ඉස්සල්ලා නුරුස්නා ගතිය, එපා කරන ගතිය, කම්මැලි කරන සතිය තා ඒකාකාරී ගතිය. ඒත් එක්කම සැක උපදවන ගතිය, අන අනාරක්ෂිත ගතිය සහ බය උපදවන ගතිය එනවා. යෝගාචරය සතිමත් නැත්තම් යෝගාචරයෙන් එක පාරකට භාවනා කරනකොට දින්දට වැටෙනවා කියන්නේ එහෙම වෙන්නේ නැහැ. අදත් මම හිතන ප්‍රශ්න දෙක තුනක් ඉදිරිපත් කරලා තිබුණා. විනාඩි 15ක් විතර ගියාම මම නින්දට වැටෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්න හේතුව ඊට විනාඩි ගානකට විතර ඉස්සලා අපි අසත්‍යමත් වෙලා අපේ හිතට අරමුණ කෙරෙහි නුරුස්නා ගතිය ඇවිල්ලා ඒකාකාරීකම ඇවිල්ලා අරමුණ කෙරෙහි ශකයි දැන් මේක මොහාට යනවද කියන එක ඇවිල්ලා අරමුණ නීරස වෙලා එහෙම නැත්නම් මේකට වචනේ පාවිච්චි කරන නිබ්බිදා නිබ්බිදාවට ඇවිල්ලා වින්දනේ නැති වෙනව අරමුණ ඊට පස්සේ තමයි නින්දට වැටෙන්නේ නිසා යෝගාවචරය මේ චිත්තානුපස්සනාව කරන කෙනා වැඩිපුර කියන්නේ රාග හිත, ద్వේෂ හිත නෙවෙයි නිදිමත හිත නම් එයා ඒ නිදිමත හිත එක සැරෙන් එන්නේ නැහැ කියන එක ඉස්සලා පිළිගන්න. ඒක එන්නේ ජවනිකා රාශිය. නිසා විපස්සනා වෙදී තියෙන එක ආප්තෝපදේශයක්. විපස්සනා ජීවිතේ කිසිම අහඹයක් නැහැ. කිසිම හදිස්සිය වෙන දෙයක් නැහැ. හැමදේම හේතුඵලයි. හැමදේම සිදුවෙන්නේ ජවනිකා කීපේකින්. ලෑස්තිලා යන එක්කනට පූර්ව නිමිත්ත දැනගන්න පුළුවන්. පූර්වංගම වෙලදී දැනගන්න. දැනගත්ත ගමන් දැනගෙන පූර්වංගම දේ දැනගෙන උපනිමිත්ත දැනගත්ත ගමන් අර සිද්ධිය පාලනයක් ඇති වෙනවා. මම යන්නේ බය වෙන තැනකට කියලා දන්නවනම් යකාට බය නම් හෝන ගෙවල් හදන්න යන්නේ නැහනේ. යකා එන්නෙත් නැහැ බයක් නැහැ. මම දැන් යන්න හදන්නේ රාග හිතට බව දන්නවනම් රාග හිතට එන්නත් බෑ. රාගිතර මාව ආතුර කරන්න බෑ. ඒක ටිකක් දිග කතාවක්. නමුත් මම හිතනවා මේකට නිදර්ශනයක් වෙයි කියලා. ඔය උදේින රජුරෝ ඉන්න කාලේ පින්ඩෝල භාරද්වාජ භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියලා බොහෝ තරුණ වයසේ ලස්සන කොළු ගැටේ පැවිලා අරන්නේ ඉන්නවා. නිදුින් රජුරෝ කියන මිනිසයා විශාල අන්තපුරයක් තියාගෙන කාම භෝගී කියන්නේ කෙලෝරක් නැහැ. ඒ හාමුදුර දැක්ක මේ ලස්සන සුකුමාර හාමුදුර කෙනෙක් තරුණ වයසේ කොහොම ලස්සනට මහාකම් කරගෙන ඉන්නවා මේ ස්වාමීන් මේ රජුරන් නිසා මේක වෙන්න බෑ. මොකද මට මේ වයසේදී පුදුම කාමයක් තිබ්බේ. දැන් මේ අරණ්‍ය ගත වෙලා කොහොමද මහාදම් කරන්නේ කියලා. හැබැයි මේ රජුරෝ නිතර පන්සල් යන හාමුදුර කෙනෙක් රජ කෙනෙක් නෙවෙයි. මේ ස්වාමීන්සේ කොහොමද කරන්නේ? මේ ලිමිට පන්සලට යන්න පුරුදුලා අර හාමුදුරෝ හම්බ වෙලා ඉතින් ජුජුප්සව කට්ටයක් ගිහිලා දීලා ඉඟුරු දෝසි කෑල්ලක් දීලා ඩාර්ක් චොක්ලට් එකක් එහෙම දීලා යාළු කරගත්තා. යාළු කරන පොඩ්ඩක් කතා කර කර ඉන්න වෙලාවේ ආනවා ස්වාමීන් වහන්සේ මම මේ මට ප්‍රශ්නයක් අහන්න අවසර දෙන්න. ඒ හම්මු කියනවා මට ඉච්චර තේරෙන්නේ නැහැ මම තරුණ වයසේ කියලා. කමන්නේ ඉතින් මට අහන්න ඕන ඔබ වහන්සේ ඔය වයසට රාගේ නැද්ද කියලා. ඔය වයසේදී මම දන්නවා. ඔය ඔය ලස්සන සුකුමාර සැරිච්චක් කරන මේ කැලේ රැහැට නොකා අම්මා තාත්තගේ උණුසුමක් නැතුව ඉන්නකොට මේ රාගෙ ඉන්නේ නැද්ද කියලා ඉතින් හාමුදුරු පැකිල්ලා කියන එනවා කියන. ඊට පස්සේ අනු කොහොමද සාංශ මේක බේරගන්නේ? ඒ වගේ කෙනෙක් අහන්න වගේ රාජකීය ප්‍රශ්නයක්. මේ හාමුදුරු කියනවා මට රාගෙ ඉන්නේ ධර්මකාන්තාවක් දැකලා නම් මං එයා අක්කා කියලා හිතනවා. මට රාගෙ ඉන්නේ වැඩිමාල් කෙනෙක් දැකලා හිතනවා මං අම්මා කියලා හිතනවා. පුංචම්මා කියලා හිතනවා. ඊට වඩා බාල කෙනෙක් කවුද නංගි කියලා හිතනවා කියලා. අර ආනන්ද කට ඇද කරලා කියන රජ්ජුරුවෝ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ රාගය කියන එක දන්නේ අම්මත් එක්කුණත් බුදියන්නේ හිතන සංස රාගය අපා. මට සමා වෙන්න ඔබ වහන්සේගේ තරුණ කෙනෙකුට මේ ප්‍රශ්නේ අහලා මම කරදර කරාට කියලා යන්න හදනවා රජුරු. රජුරු කට ඇද කරලා කියනවා ඔබ වහන්සේ රාගය කියන මාතෘකාව දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ඔය අම්මත් එකයි තාත්තත් එකයි කවුරුත් එකයි. එතකොට මේ හාමුදුරන් තේරෙනවා මේ රජුරු අකමැති. ප්‍රශ්නේ පිසුදු නැහැ ඊට කියන පොඩ්ඩක් ඉන්න රජුරෙන් අහනවා. මට පේනවා රජුරෝ මං දීපුත්‍රයට කැමති නැහැ කියලා. එහෙම කරන්නේ මේ පුංචි රාගයක් ආවොත්. පුංචි රාගයක් ආවොත් මං අම්මා කියලා හිතනවා, නංගි කියලා හිතනවා, දුව කියලා හිතනවා. ඊට වැඩිය ලොකු එකක් ආවොත් අපිට බුදුහාමුදුරෝ කියලා දෙන දෙනවා පිළිකුල වඩන්න කියලා. කේසාලෝ මානකාදන්තා තචෝ මේක කන්දේ නෙපි රතේ නෙපි පටික්කුලං මේ කන්දේ මුත් රසේ මුත් වර්ණේ මුත් හැමදැනම පිළිකුලයි. මේකේ තියෙන කෙස්ටොම් නියදක් කියලා. අනේ මොකද්ද ස්වාමීන් වහන්සේ මේ මේ කියන්නේ මේ මම රාග කරන හිතේ තියෙන දෙතිස් කුණ වේකන කල්පනා කරනවා. එතකොට නතර වෙනවා. එතන රාජ්‍ය රෝගේ නයින ස්වාමීන් වහන්සේ මට සමා වෙන්න වාසරෝණද කරදර කරනවා. මලමියට කියලා දාපු මිනිකුණුත් එක්කක් මිනිසු කාම රමණේ කරනවා. ඔය දෙන්චිස් කුණපේ ගානක් නැහැ ස්වාමීන් වහන්සේ. මේ රාගේ ආවට පස්සේ ආතර වෙන එක කොච්චරද කියනවනම් දැන් ඉස්පිරිතාලේ තරුණ කාන්තාවක් මැරුණොත් පැය 24ක් ඇඳේ වාට්ටුවේ කියලා තමයි මිනි කාමරේට දාන්නේ. මොකද? මිනි කාමරේ ඉන්න මිනිස්සයා ඔක මිනිය නිවෙන්නේ ඉස්සලා බිස්නස් කරනවා. ඒසා දොස්තරලා ගෙනියන්න දෙන්නේ නැහැ මිනිය. ඉතින් රජු රෝගේ නෝ වහන්සේ මේ මාතෘකාව දන්නේ නැහැ. අමුසෝනට කියලා දාපු මිනිගුණත් එක්කත් රමණීය කරන සංස්මේ රාගේ ඒක නිසා මට සමා වෙන්න ඔබ වහන්සේගේ මේ ලස්සනට බණ භාවනා කරන ආමසුගණෝ කරදර කරන්න කියලා. ඉතින් රජුරෝ යන්න හදනකොට ආයෙත් ආමසුර කතා කරලා කියනවා. ඔබතුමාට මගේ උත්තරේ සතුට නෑ වගේ පේන්නේ. මම එහෙම පිළිකුල් භාවනාවෙන් රාගේ නැතගන්නේ මධ්‍යස්ථ රාගයක් ආවා. බරපතලම රාගයක් ආපුවා මොකද කරන්නේ? ඒකට ලෑස්ති වෙලා හිටියොත් එන්නේ නැහැ කියලා කියනවා. ඒ ඒ කොහොමද ස්වාමීන් වහන්සේ? නෑ මම රාග චරිතයක්. මටම කොයි එක දැක්කත් රාග එනවයි කියලා මම ලෑස්ති වෙලා හිටියොත් මට රාගේ නෑ අපි ඒකට අප්‍රමාදී කියලා කියනවා. පහුවෙලා නෙමෙයි රාගය අල්ලන්නේ එනකොට වන්දනවා. හරියන්නේ. මට පොඩ්ඩක් නිදර්ශනයක් කියන්න. ඊට පස්සේ මේ ශාන්ති කියනවා. රාගේ නිතර එන එක නා රාගය ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. එතකොට ඔය පිළිකුල බැලුවත් රාගය එනවා. නංගි මල්ලි කිව්වත් රාගය එනවා. එන්නකොටම අල්ලන්න ඕනේ. ඒතකොට රජුරෝ කියනවා ඒක නම් හරි ස්වාමීන් වහන්සේ. මොකද මගේ අන්තපුරයට යනකොට මට හදිස්සියේ යන්න වුණොත් ඒ අන්තපුර ස්ත්‍රීන්ගේ මායාව වලට අහුවෙලා මට රාජශ්‍රියෙන් ආපහු එන්න බෑ. නමුත් මම දන්නවනම් මම යන්නේ රජ අන්තපුරයට කියලා මම කුඩ සේරත් මුරායුධ අරගෙන පාවඩ ගන්න බෙහෙවිසි ගහගෙන ගියොත් මම දන්නවා අන්තපුරයට යන්නේ කියලා. යන රාජකීය ලීලාවෙන් එන්න පුළුවන් මොකද මම දන්නවා මම යන්නේ අන්තපුරයට කියලා. ඒ නිසා මම දන්නවනම් රාගේ ඉන්නේ අර කලින් කියපු ක්‍රම දෙකම සමත ක්‍රම. මේ අන්තිමට කියන ක්‍රමේ විපස්සනා ක්‍රමයි. Taman නිතර රාගෙන් පෙළෙන කෙනෙක් නම් නිතර හිතා ගන්නකොට කොයි දේ දැක්කත් රාගය එනවා. මම මේකට ලෑස්තිලා ගියොත් ඒක හරියට මේ වසුරිය තියෙන තැනකට වසුරිය එන්න තක් අරගෙන ගිය මිනිස්සයාට ඒ ප්‍රතිදේහ ප්‍රතිශක්තිය නිසා වසුරිය හැදෙන්නේ නැහැ. ඒක තමයි පුදුර මේ සාරිපුත්‍ර සාංශේ මතක් කරන්නේ. අපිට රාග හිතක් එනකොට ඔබ වළක්වන්න ගියොත් වැඩෙනවා. එහෙම නැත්නම් වංච කරලා ද්වේෂයට මාරු වෙනවා. එන්නේ රාගහිත ආවට පස්සේ රාගහිත බව දැනගනි. ද්වේෂහිත ආපහම ද්වේෂහිත බව දැනගනි. මොහිත ආවනම් මොහිත බව දැනගනි. අනිව දැනගත්තොත් Tamanට තේරෙයි රාගහිතට පමා වුණොත් රාගේ මාව අතුරු කරනවා. රාගේතරම අප්‍රමාද වුණොත් මට රාගය නතු කරගන්න පුළුවන්. ද්වේෂයට එනකොට මම පමා වුණොත් මම ද්වේෂෙන් දූෂිත වෙනවා. නමුත් මට නිතර තරහ එන බව දැනගෙන ඉන්නකොටම ද්වේෂයට ද්වේෂිත වගේ දැනගත්තොත් ද්වේෂයට මාව මත් කරන්න බෑ මට ද්වේෂය ආණ්ඩුපත්තු කරන්න පුළුවන්. මෝහයට නැත්නම් නිදිමතට මේක පාවිච්චි කරන්න පුළුවන්. භාවනා කරනකොට විනාඩි 10ක් 15ක් විතර යනකොට දැන් ඔය තුන්වෙනි හතර දවස් පස්සේ දවස් වෙනකොට නිතර වෙනවා. ඉඳගෙන ටික වේලාවකින් තමයි නිින්දට ගියාද භාවනාවේද අරමුණේද සතියේද කියලා හොයාගන්න බැරි තත්ත්වයකට එනවා. ඉතින් ඒකට උගව දෙනෙක් මේ භාවනා පරීක්ෂක් නැති නැත්නම් භාවිත මනසක් නැති කෙනා බොහෝ විට ලියනවා මගේ හිත නිින්දට ගියා මට නිින්ද ගියා කියලා. ඉතින් එතකොට මේ නිින්දක්ද සිද්ධ වුණේ එහෙම නැත්නම් සම්පූර්ණ චීන මිද්දේ කියන කෙලෙසද මෙතන ආවේ. එහෙම නැත්නම් අරමුණ නීරස වීම නිසා හිත සංගී සංගවී ගත්තද කියන. ඒකට කියන්නේ ලීන හිත කියලා. නිලීන හිත කියලා කියනවා. මෙන්න මේ දෙක වෙන් කරන්න බෑ. මේක ගුරුවරයාට කොහොමඩක්වත් වෙන් කරන්න බෑ. නමුත් භාවනා කරන එක නම් කියනවනම් මේ නින්දට යන්න ඉස්සෙල්ලා මට මේ භාවනා කරන මගේ මූල කර්මස්ථානේ එnde එnde එnde නීරස වුණා මට තේරුණයි කියලා එහෙනම් එයාට තේරෙනවා මේ ඇතිවෙච්ච නිබ්බිදාව නිසා අරමුණේ ඒකාකාරීකම නිසා නීරසකම නිසා හිත උද්දීපනය කරගන්න බෑ නින්දට වැඩෙනවා මේක දැක්කනම් මේක අල්ලුවා නම් බුදුචානන්සේ සඳහන් කරනවා විරාගෝ සෙට්ඨෝ ධම්මාන මේ අරමුණ વિશે විරාගයේ පහළ වීම ඒක රාගේ නැති බව පහළ වීම ඒකාකාරීකව පහළ වීම නීරසකම් පහළීම දැක්කනම් ලෝකේ ශ්‍රේෂ්ඨම ධර්මය දැක්කා දැන් භාවනා නිසා රාගය අඩු වෙනවා නින්දට යන්න දෙන්නේ මේ රාගය අඩුවීම නිසා එපා වීම පාඩ වෙනවා කම්මැලිකම පහළ වෙනවා සැකය පහළ වෙනවා බය පහළ වෙනවා අන්න ඒක උනේ මේ භාවනාව නිසායි අරමුණේ වැඩි වෙලා හිටපු නිසායි කියලා මේ විරාගය පහළ වෙනකොට විරාගයයි පහළ වෙන්නේ කියලා දන්නවනම් මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ධර්මය තමයි දන්නේ එකම ධර්මයක් දිහා එකම අරමුණක් දිහා එකම සංසිද්ධිය දිහා බොහෝ වෙලා බලනකොට අනිවාර්යයෙන් මේක නිරසයි අනිවාර්යෙන් විරාගයට වැටෙනවා. ඒකට ඒක කියන්නේ ඉච්ඡර බණ කියන්න ඕනේ නෑ. දිවිලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ තකතේම සුදු වෙලා කියලා කියලා තියෙනවා. මේ කුකුලේ කර්මලේ සුදු වෙලා නෙවෙයි. නිතර දකින්නකොට গিදර ගෑණිට ඕක තමයි වෙන්නේ මිනිහට. බඳින්න ඉස්සෙල්ලා නම් කලාතුරකින් චොක්ලට් එකක් දීලා පාකයකට දීලා අත පොඩ්ඩක් මිරිකලා කලාතුරකින් යම්බින අම්මෝ එතකොට මේක ඉතින් මැනිකට සාරිද ඕනේ මැනිකට පැපු වලලු දොන ඕන දෙයක් කියන්න මම අරන් දෙනවා. දැන් බැඳගත්ත ගෑණි උදිත් පේනේ ගෑණි මම දවල්ටත් පේනේ ගෑණිමයි. අනේ සුයු මැලියා කියලා පටන් ගත්තාම අන්තිමට පේන්න බැරි තත්ත්වයටපත් වෙනවා. මේව පොත්වල දින බන නෙවෙයි. මම බැඳලත් නෑ. නමුත් බොරු නෙවෙයිනව. ඒක නැත්තම් කාමීත්‍යජායය කියනවා. බැඳව ගෑණි පායි. ඉතින් අමාරුසේ කියනවා මට ඇහෙන්න මට වුණා නෑ. ගෙදර ගෑණි කියන මොනම දෙයක්වත් ඇහෙන්නේ මොකද හේතුව? වෙන ඕන ගෑණියෙක් කතා කරොත් ඇහෙනවා. selective absorption. ඒ සත්‍ය විතරක් නැහැ. ඕන්නේ වගේ තමයි අරමුණත් එක්ක වැඩි වෙලා ඇසුරු කරනකොට ඒ ගෙදර ගෑණි බවට පත් වෙනවා. එතකොට නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම එක ඇල්ලුවොත් ගෑණිත් එක්ක දීක සාධනයක නෙවෙයි කරන්නේ. මේ අරමුණක් බොහෝ වෙලා ඇසුරු කරනකොට ඒකේ තියෙන විචිත්‍රත්වය අඩු වෙනවා. ඒකට බුදුහාමුදුර කියනවා විරංජනේ වෙනවා. විරාගයටපත් වෙනවා. නිබ්බිදාටපත් වෙනවා. මේක දැක්කනම් අරමුණ එපා වෙන්න විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඔතනේ නිවන තියෙන්නේ. ඔක දන්නේ නැත්නම් අපි මොන්න තරම් ගුරුවරු මාරු කරනවද අරමුණු මාරු කරනවද භාවනා මධ්‍යස්ථාන මාරු කරනවද කමඨාන් සුද්ධ කරනවද එක්කෙනෙකුටවත් මේ ප්‍රසිද්ධව තිබුණු අරමුණ ප්‍රකටව තිබුණු අරමුණ ටික වේලාවකින් එපා වීගෙන යන බව දැක්කම මේක මේකට තමයි බුදුරජාණන් සම්මිච්චර බණ කියන්නේ. මේ විරාගය මේ ඒකාකාරීකම මේ නිදිමත ගතියට බුදුරජාණන් වහන්සේ දෙන වචනේ හුද්දකලා විවේකය විස්රාම වීම. පුතඥය දෙන්නේ කම්මැලිකම නීරසකම, භාලුව, මුස්පේන්තුව, කම්මැලිකම. කවදද යෝගාවචරය මේ භාවනා කරනකොට පහළ වෙන ප්‍රතිපදාවේදී පහළ වෙන මේ කම්මැනිකම, නීරසකම, ඒකාකාරීකම, මුස්පේන්තුව කියන එකට හුදකලාව විවේකය එහෙම නැත්නම් විස්රාමයේ කියලා කියන්න දැනගත්ත දවසේ ඒ ඉඳගත්ත මිනිහා නෙවෙයි නැගිටින්නේ. ඉඳගත්ත ගෑණිත් නෙවෙයි නැගිටින්නේ. මේක කවදද වෙන්නේ? චිත්තානුපස්සනාවේදී මෙතෙක්කල් එපා වෙලා කම්මැලි වෙලා නීරස වෙලා සලුවක සාදාලා නැගිටිනකොට මේ තමයි නිවනේ පෙර නිමිත්ත මේ තමයි නිවනේ පූර්වාංගම දේ මේකට මෙතෙක්කල් වෛර කරේ මේක ප්‍රමෝදයට කාරණාවක් කරගන්න පුළුවන් මේක තරුණ ප්‍රීතියක් කරගන්න පුළුවන් නම් භාවනා කරනකොට මේ කම්මැලිකම නිවන අතලන්න. ඉතින් මේ කම්මැලිකම නැති කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ පිරිත් පුල් ගැට ගන්නවනේ. කම්මැලිකම නැති කරන්න කොහොමද කියලා. සෙත් කවි බලිකවි කියනවනම්. ගුරුවරු මාරු කරනවනම්. කම්මටහන මාරු කරනවනම්. ඉරියව්ව මාරු කරනවනම්. කවද ගොඩේ ඉන්නද? ඉසේක කොන කොට මාරු කරනවා වගේ. මේක තමයි යෝගාවචර තේරු ගන්න තියෙන්නේ. මේක මගේම මෝඩකමනේ. මට ඇවිල්ලා නැද්ද භාවනා කරනකොට කම්මැලිකම? මට ඇවිල්ලා නැද්ද භාවනා කරනකොට ඒකාකාරීකම? මට භාවනා කරනකොට ඇවිල්ලා නැද්ද ඒක නීරස ගතිය. මට ඇති වෙලා නැද්ද තකමසු ගතිය. මේක දිහා මට මේක විරාගෝ තෙට්ටෝ ධම්මානම් කියලා මේ නේද මේ විරාගය කියලා කියන්නේ. මේ රාගය සරාගය විතරාගේ මාතු වෙනකොට විතරාගේ අඳුනා ගන්න බැරි නම් අපි කොච්චර ප්‍රතිකර්ම කරනවද කියලා හිතන්න. අපි කී දෙනෙකුට අඬා හො ගන්නවද කියලා. මේ කිදෙට ආපු ප්‍රධාන මුත්ත බාර ගන්න දුර මූණට කියලා ගන්න. කුඩු වතුරක් කරනවා. පස්සෙන් නිකල දොර වහනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ පත්‍ය දිහා බලාගෙන මේ hina වෙලා ඉන්නේ භාගයට. ඕක දැකලා තමයි. වෙන මොනකටත් නෙවෙයි බුදු පිළිමයක් ඉස්සරහින් තියෙන මේ මිනිස්සුયો භාවනා කරනකොට කරන විකාර බල්ලා. බුදුහාමට හැම වෙලාවෙම භාගයට hina වෙලා බලනවා නේ මුන්ට කවද මේක තේරෙයිද? හැබැයි බුදුහාමට පුංචි හැකියාවක් තියෙන වෙලාවක තේරෙයි කියලා. මොකද බාහිර ඉන්න මිනිසුන්ට මේ වෙලාවේ කාමභෝගිනේ. බාහිර ඉන්න කට්ටිය පහට යන වෙලාව දැන්. සම්භාෂණ පවත්වන වෙලාව. දැන් මේ විශ්ෝ කියන සුදු ඇඳගන්නේ කාලත් නැහැ බඩේ බතුත් නැහැ. ඉතින් ඉන්නේ තැන මුන්ට කවදා හරි තේරෙයි කියලා බාගෙට hina වෙන්න උගා පුදුමතු ඔලොක් පොලොක් පොලොක් ගාලා hina වෙන්න යන්නෙත් නැහැ. කවදා හරි Taman මේක දැකපු දවසේ මේ විරාගයේ පහළ වෙනකොට මේ චිත්තානුපසනාවක් කියන්නේ කී ලක්ෂ වාරයක් මට මේක ඇවිල්ලා තියෙනවද අදවත් පුළුවන්ද මුස්පේන්තුකමක් නැතුව හුනියමක් කියලා හිතන්නේ නැතුව මේ මතුවෙන්නේ විරාගය කියලා තේරුම් ගන්න පුළුවන් නම් විරාගෝ සෙට්ඨෝ ධම්මා. අපේ අම්මා අපිට කියලා දෙයිද ඕක? අම්මා කෙනෙක් දරුවෙකුට ඕක කියලා දෙයිද? අමා මෑණි බුදු පියාණන් වහන්සේ වෙන්න එපායි වැඩේට. උන්වහන්සේට අපිත් එක්ක ওই බොක්කෙන් සම්බන්ධයක් නැහැ. පෙකිනි වෙලේ සම්බන්ධයක් නැහැ. හැබැයි මිනිස්සුන්ට විතරයි මේක කරන්න පුළුවන් කියලා උන්වහන්සේ දාන හැම භාවනා ප්‍රයත්නයක්ම කරන් තියෙන්නේ නීරසකම් පහල කරන්න. ඒකයි කැලියට ඵලයන් කියන්නේ. ඒකයි ගහක් මුලට ඵලයන් කියන්නේ. ඒකයි ශූන්‍යාකාරට ඵලයන් කියන්නේ. ඒකයි රැයට කන් දෙපයි කියන්නේ. ඒකයි සීල් රැකපන් කියලා කියන්නේ. ඒකයි කතා කරන්න එපයි කියලා කියන්නේ. අපි කොච්චර බුදුහාමුදුරු විරුද්ධව විප්ලව කරනවාද කියලා බලන්න. විභාවනා කරනකොට සැපේ ඉන්නවා. දෙඤ්ඤං සැප දෙඤ්ඤං ඒක නිසා භාවනා කරන චිත්තානුපස්සනාව දන්ද දැනගන්න කලින් කායනුපස්සනාව කරලා තියෙනවා. සතිය වඩලා තියෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාව කරලා ඉන්නේ. ඒ ඔක්කොම ශක්තිය ඇතුව භවනා කරනකොට යන්න රාග හිත පහළනවා. රාග හිත පහළ වෙන දැනගන්න. කියන ආසහිත, කෙලබේරෙන හිත, කෑදර හිත. විරාග හිත කියලා කියන්නේ කම්මැලි, ඊරසයි, ඒකාකාරී, ඇඹුලයි, පැංගිරි, ඉන්න බෑ, අමාරුයි. ওই දෙක තේරුම් අරගෙන මෙතෙක් කල් අපි රාගෙටයි මාය උදව් කෙරුවේ කෙලස්. බුද්ධ ඥානකට ප්‍රයෝගයෙන් ප්‍රයත්නෙන් විතරාගේ පහල කරලා තියෙන චින අඳුනන්නේ නැත්තම් ගෙට එන හොරා තා තමගේ පුතයි කියලා පටලවා ගත්ත මිනිහට මොන තරම් අපරාධයක් වෙනවද ඒ වගේම ඉදිරියටපත් වෙන බුදුහාමුදුරන්ට වෙන නමක් කියලා බැනලා එලව ගත්තාම මොකද වෙන්නේ ඒ වගේ මේ ගෙට ගෙවදින විතරාගයට අපි හඳුරන්නේ නැත්තම් ගෙට ගෙවදින විත දෝෂය අපි හඳුරන්නේ නැත්තම් ඊට හිතෙන විත මෝහය අපි හඳුරන්නේ නැතික නීරසයි කම්මැලි ඒකාකාරී කියලා මේකට මුස්පින්තු කතා කරනවා නම් ඉතින් ඒක තමන්ගේ වැඩේ කවුරුත් දෙවෙනෙක් සම්බන්ධ නැහැ. මේක කොයි වෙලාවක හරි යෝගාවචරණ තේරුණාට පස්සේ බුදුන්සට පේනවා, තේරෙනවා මේ කාරණාව තේරුම් ගන්න එක භාවනාවට කිසිම සම්බන්ධයක් නැහැ. සම්මා දිට්ඨිය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. යෝනිසෝමනසිකාරය හා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. භාවනා කරන ගමන් මතුවෙනදී මතුවෙන විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් නම් ගුරුවරයාට ප්‍රශ්න සම්බන්ධ වෙන්න පුළුවන්. කිසිම කෙනෙකුට මේක ඉදිරිපත් කරන්න බෑ. මොකද හේතුව ගුරු Taman එන දේවල් පෙරමු. තෝරමු. තෝරලා හොඳයි කියන හිතෙන් දේවල් තමයි දාන්නේ ඔක්කොම රාගෙට වැටෙන්නේ. ඒක එක්ක තීච රාගෙට වැටෙන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ කමඨාන් වார்த்தාව දෙනවනම් අහන ගුරුවරයාත් මේ මට්ටම තිබුණ කෙනෙක් නම් හරියටම ඇඟිල්ලෙන් තට්ටු කරලා කියදයි ඕක තමයි බලන්න ඕනේ. නමුත් ඔබට වෛර කරලා තියෙනවා. ඕකට නොසලකා කරලා තියෙනවා. ඔක මුස්පීන්තු කරලා තියෙනවා. නමුත් උකට සාදරයක් තිරාගෝතෙට්ටෝ ධම්මානම් කියලා අන්න එතකොට තියෙනවා. මේ මහග්ගත හිත අමහග්ගත හිත කියලා කියන්නේ ඒ මතුවෙන කම්මැලිකම නීරසකම ඉන්නකොටම ගිතකවදිනකොටම මේක ප්‍රතිපදාවෙන් ඇති උනේ කියන එක දන්නවනම් පුතුම සතුටක් එනවා. මේක කෙලෙස් නැතිකමේ ලකුණක් කියලා දන්නවනම් මහත්ගත හිතක් ඇති වෙනවා මෙතෙක්කල් භාවනාවෙන් නැගිටලා ගුරුවරය මාරු කරා කමටහන මාරු කරා ඉරියව්ව මාරු කරා භාවනා මධ්‍යස්ථානේ මාරු කරා අයියෝ හරි කම්මැලි කියලා දැන් මේ කම්මැලිකමට සාදර වුණාට පස්සේ මුළු ලෝකෙම පුදුම සුන්දරකමක් තියෙනවා හැම දෙයක්ම කවියක් බවට පත් වෙනවා හැම දෙයක්ම సౌందర్యයක් බවට පත් වෙනවා අනේ මේ මිනිස්සු මේ පුංචි නීරසකම ඉවස ගන්න බැරුව මොන තරම් බලිතොවිල් නටනවද මොන තරම් අනුන්ට කියනවද මොන තරම් මුවින් බනිනවද මුවින් නොබන ඉන්න පුළුවන්කම තියෙන්නේ ඒක දැනගත්තට පස්සේ මේ මිනිස්සෙක් තුළ හැම එකෙක් තුළම රහතන් වහන්සේ තමයි ජීවත් වෙනවා ඌ ඒ මිනිස්සයා දන්නේ ඒ මිනිස්සයා මේ පුංචි නීරසකමට පුංචි ඒකාකාරීකමට නැත්නම් මේ කුඹස් බයට මුළු ආධ්‍යාත්මික කැප කරනවා ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ කියන බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මේ සඳහා උත්සාහ කරන මිනිහටත් වඳින්න වටිනවා. නිවන් දැකන මිනිහට නෙවෙයි. මේක හරියට දැනගෙන Taman වෙත නීරසකම, පරාජය, කම්මැලිකම, ඒකාකාරීකම, සැකය, බය, අනිශ්චිතතාව එනකොට මේ ප්‍රතිපදාව මේ කෙලස් කැපෙන තැන කියලා දන්නවනම් එයාගේ හිතට කියනවා මහත්ගත හිතක් වඩපත් වෙනවා මුළු ශේස්ත්‍රයේම පුතුම පිරිචිකයක් එන්න පටන් ගන්නවා. එතකොට හිතට යට වෙන්නේ නැහැ හිත යට කරගන්න. සෞතරං අනුතරං කියලා කියනවා. සෞතරං කියලා කියන්නේ නිදිමත වෙනකොටම වැක්කෙල්ල නිදා ගන්න. රාගය එනකොටම කියලා වැක්කෙන්න පටන් ගන්නවා. ද්වේෂය එනකොටම පුපුරු ගන්නවා. නමුත් මේක මේ මේ එක එක தত্ত্ব කියලා දැනගත්තොත් එයා අනුත්තර බවටපත් වෙනවා. දැන් රාගේ තියෙනවා. ඉතින් මිනිස්සෙ හිතේ ඉන්න තුගත් කලවල ඉන්නේ. මට රාගිනකොට මන් දන්නවා. මට ද්වේෂිනවට මම දන්නේ. මම බොහිනකොට දන්නවයි කියලා. එයා එතකොට ඒ හිතට පාලන ශක්තියක් අතර ගන්න. අධිකාරී ශක්තියක් අතර ගන්නවා. මිත්‍රික් කළා යටපත් වෙච්ච, පැකිලිච්ච, මිරිකිච්ච, පෙලිච්ච, තලිච්ච හිත අනුත්තර දත්තරපත් කරනවා. ඒ මනසලක අලුතෙන් අපේ ගන්න නෙවෙයි මේ. තිබුණු දේ පිළිබඳ වෙනස් බැලීමක්. එතකොට යම් වෙලාවක හිතා ගන්න පුළුවන් වෙයිද සරාග හිතක් ඇවිල්ලා මට මේ සරාග හිතක් තියෙනවා කියනකොටත් හිත සමාහිත වෙන ගතියක් හිත සතිමත් වෙන ගතියක් හිත සමාධිගත වෙන ගතියක් එනවා නම් මේ රාගයේ තියෙනවා රාගයේ තියෙන බව දැන ගැනීම නිසා හිත සතිය වැඩි වෙනවා හිත සමාහිත වෙනවා රාගය අරමුණක් කරගන්න පුළුවන් වේද සදාචාරවාදී උකට මේක හිතා ගන්නවා එමෙතෙන් ද්වේෂයක් එනවා. මට මේ කවුරු හරි එක්ක තරහ යනවා. මම හොඳටම දන්නවා මං ඉන්නේ තරහේ කියලා. හැබැයි මට සතිය තියෙනවා. මගේ හිත සමාහිතයි. මේකේ තිබු චිත්තානුපසනාව අල්ලන તો කොයි අල්ලන්නේ. මොකද නේ කිතරනේ නේ රාග හිත දකින්නත් බෑ, ද්වේෂිත දකින්නත් බෑ. දුරුවන් කරන්න ඕනේ අමුඩ ගහගෙන නටනවා. රාගයට තියෙන වෙලාවෙත් සතිය පවත්වා ගන්න පුළුවන්, ද්වේෂයට තියද්දි සතිය පවත්වා ගන්න පුළුවන්. මෝහේදිත් මොහේට වැඩි විශේෂම ලීන හිත තියෙදි සතිය පවත්නවා නම් නැත්නම් මේ ලීන හිතට අවදි වෙනවා නම් ප්‍රබුද්ධ වෙනවා නම් ඒක තමයි බුද්ධ කියලා කියන්නේ. කම්මැලිකම, නීරසකම, ඒකාකාරීකම එනකොට ඒකට ප්‍රබුද්ධ වුණොත් බුදු වෙනවයි කියලා කියනවා. එතකොට ඒ හිත එච්චර අවුල් කෙලස් ඩාලයක් තියෙද්දි සමාහිත වෙලා. අවුල තියෙද්දි අවුල දන්නවා. මෙච්චරක් මෙච්චරක් කෙලස් තියෙනයි කියලා. ඉතින් එහෙ වගේ විප්ලවීය ගතියක් නැත්තම් බුදුජානනාංශල පටාචාරා වගේ කෙනෙකුට අඟුලිමාල වගේ කෙනෙකුට සෝපාක වගේ පොඩියෙකුට කිසాగෞතම වගේ කෙනෙකුට හරියටම පෙන්නලා දෙන්න පුළුවන් කමක් තිබුණා නැ තිබුණ නැත්තම් ඒ මිනිසුන්ට අවුල් ජාලේ ඉන්නදී කොහොමද නිවන් දකින්න පුළුවන් ඒ නිසා චිත්තානුපස්සනාට ආපස්සේ ලෝකෙ තියෙන හැම දෙයක්ම කොම්පෝස්ට් හදන්න පුළුවන් අපි ගෙදර තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එකතු කරලා කොම්පෝස්ට් හදනවනේ. විෂිකරණ දේවල්. අපි කියනවා රීසයිකලින් කරනවා කියලා. සත්‍ය මේ චිත්තානුපසනාට කියකට පස්සේ අපි මෙතෙක් හිතේ තිබුණ නරක කියපේව හොඳ කියපේව ඔක්කොම අපි රීසයිකල් කරලා කොම්පෝස්ට් එකක් හැදුවට පස්සේ ලෝකෙ තියෙන හොඳම සමබර පොහොර බවටපත් වෙනවා. අපි මෙතෙක් කල මේක හොඳ නැහැ මේක හොඳයි කියලා තෝර තෝර පංගු පංගු බෙදන්න ගියාම අපිට විශාල ආතතියක් තිබුණා. දැන් මනුස්ස ලෝකේ සිදුවෙන හැමදේම හේතුඵල ධර්මයක්. හැමදේම ධර්මයක්. අධර්මයක් කියලා දෙයක් නෙකේ නෑ. මේකට ධර්මානුකූලව චිත්තානුපස්සනාවෙන් බැලුවොත් මේ අපේ ශරීරය පාවිච්චි කරලා සිදුවෙන හැම දෙයක්ම අධි අධි පටිච්ච සමුප්පන්න සංකතං විපරිණාමයි මේක මා හරහා සිදුවෙන දෙයක් මිස මම කරන දෙයක් මෙතන නැහැ. මම කරනව නම් මේක ආත්ම ශක්තියක් තියෙන්න බෑ පාණ ශක්තියක් තියෙන්න බෑ මගේ සිද්ධ වෙනදී මම මේක මගේ කියා ගන්න නැතුව බුදුන් බලන විදියට සාරිපුත්‍ර සාන්තු වන්න විදියට බලන්න පටන් ගත්තොත් Tamante මේ චිත්තසංතානයේ පහළ වෙන මේ සියල්ල පිළිබඳ පූර්ණ අවධියක් ඇතුළේ බුදුහාමුදුර කතා කරන්නේ මගේ හිතේ වෙනවා කියලා දෙයක් නැහැ. බුද්ධ ඥානංශ මේක ඔක්කොම දැනගෙන කියන්නේ පුළුවන් නම් ඔබ කෙරේ අනුකම්පාවෙන් මෛත්‍රියෙන් ওই සිදුවෙන දේ හෙලි කරපන්. හෙලි කරපුවාම ධර්මයක් බාඩපත් වෙනවා. එතකොට තියෙනවා වහගත්ත ගමන් විමුක්ත අවිමුක්ත වෙනවා. හෙලි කරපු ගමන් විමුක්තියක් බාඩපත් වෙනවා. අපිට මේ හෙලි කරන්න බැරි මම දන්නේ මේක කිව්වම තරහ වේද කියලා අපේ ශිෂ්ටාචාරය අපේ භාගයක් අපල පැත්තකට දාලා තමයි නරකයි කියලා පැත්තකට දාලා. ඉතින් අපිට කවදාකවත් ධර්මයක් දිහා ධර්ම විදියට බලන්න බෑ. මේවා කිව්වොත් නරකයි. මේවා කිව්වොත් හොඳ නෑ. මේක චාරිත්‍ර මේක වාරිත්‍ර. මේක ත්‍රිමන ධර්ම කියලා අපි අපින් එළියට එන්නේ නෑ. ඒ තාක්කල් අපිට ධර්මයේ සමමිතිකව බලන්න අපිට අංශභාගයක් තියෙන 150ක් අංශභාගය. ඒක නිසා අපිට චිත්තානුපස්සනා මට්ටමට යනකොට පවුපි හොඳ නරක සාධාරණ සාධාරණ තේරම පැත්තක දාලා ඇති හැටි ඇති ඇති වශයෙන් දකින්න පුළුවන් නම් එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා manussත් ප්‍රතිලාභය කියලා කියන්නේ මොකද අපි මෙතෙක් කල් කෙරුවේ මොනවදෝ කොටසක් වහලා ඒවා වැරදි කියලා සත්‍ය හෙලිමුනේ නෑ 100ක් ආංශික ශක්තියක් සත්‍යයක් අපි ළඟ තිබුණේ චිත්තාන්පසනාවට යනකොට අපි විශ්ව ශක්තියකට හැම කෙනාගේම මට්ටමට එන්න පටන් ගන්නවා ඉතින් සමහරවිට මේක මේ කරප්පන් හැය අසාත්මිකට හැදෙනවා. ඒ මොකද මූලධර්මයේ කට්ටිය සුචරිතවාදයට ගිහිල්ලා. මොනට වැඩිය සුචරිතවාදයකට ගිහිල්ලා ඒ නිසා ඒ සුචරිතවාදය හෝ සදාචාරය හෝ සමාජ ධර්ම හෝ ආචාර ධර්ම නොසලකන උත්මේ නෙමෙයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන්සේ සත්‍යාචාරය සලකනවා. සීලය සලකනවා. මෙතෙන්ට එනකොට ඔබ පොඩ්ඩක් පැත්තක තියලා පුළුවන් නම් එහා පැත්තට බලන්න. පුඤ්ඤ පාපම් පහීනස්ස කියලා බුදුරජාණන් පාවිච්චි කරන පිප්පව් අතහැරපං. චිත්ත ධර්ම දිහා බලපං. චුංගේනකේ බාලන්ත පන්ති ඉහා පන්තිට යන්න කැමති නෑ. අර දන්න පිප්පව්, දන්න හරි වැරදි දෙකේ හෙදිලා ද්වේතාවේ කියලා වෙනවා. ඒකයි කියන්නේ මෙතෙන් දෙන්නේ ඉස්සල්ලා කායන පස්සනා වේදනාන පස්සනා හොඳට හදාගෙන මෙතෙන් ආවට පස්සේ ඇති හැටි දැකීමේ තව පියවරක් ඉදිරියට යනවා යන්න වෙනවා එතකොට සෑහෙන මොහොඩකන් ටිකක් පැත්තක දාන්න වෙනවා. එහෙම නැත්නම් ගෙනාපු අනමිජි ටිකක් පැත්තක දාන්න වෙනවා. ගෙනාපු මතිමතාන්ත ටිකක් පැත්තක දාන්න වෙනවා. පූර්ණ නිගමන ටිකක් පැත්තක දාන්න වෙනවා. ඒක කරගන්න බැරිකම තමයි තියෙන්නේ. ඒ තරම් අපේ රුචි අරුචිකම් වලට අපි කැමතියි. ඒ තරම් අපේ පෞරුෂත්වයට අපි කැමතියි. ඒ තාක්කල් අපිට ඉදිරියට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කියන්න නෙවෙයි මේ පැයකමාරක් විතර මම බණ කිව්වේ. ඒක කියා ගන්න ලැබේවා, ඒක කර ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරන්නයි සියලු දිනාටම ඒ ශක්තිය, ඒ වීර්ය, ඒ ඒ විප්ලවීය ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතනින් නැතර කරනවා සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.